මේ සූත්‍රයේදී අපි මේ වෙනකොට වාරයක් දෙකක් විතර වගේ සූත්‍රයේ පළවෙනි දේතනා සම්බන්ධ කරගත්තා. ඒක විශේෂයෙන්ම කියවිලා තිබුණේ පංච උපාදානස්කන්ධවල රූප උපාදානස්කන්ධය පිළිබඳව. ඉතින් රූප උපාදානස්කන්ධය ගැන මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ සඳහන් කරපේක රටාවක් තියෙනවා එහෙම නැත්නම් එක ආරයක් තියෙනවා ඒ ආරයටම උපාදාන මේ පැවැත්මක් ගෙනියන හැටි එකින් එක එකින් එක යාදෙන හැටි, පවතින හැටි සාකච්ඡා කරනවා. ඒ සැකස්මි තියෙන්නේ රූපය රූපේට හේතුව නැත්නම් රූප සමුදය ඊට පස්සේ රූප නිරෝධය ඊට පස්සේ ඒ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා වගේ අර චතුරාර්ය සත්‍යයට සම්පාත කරගෙන මේ එක එකක් මේ දුක්ඛ සත්‍යයක් වෙන්නේ කොහොමද? සමුදය සත්‍යයක් වෙන්නේ කොහොමද? නිරෝධ සත්‍යයක් වෙන්නේ කොහොමද? නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ දෙවෙනි උපාදානස්කන්ධ සම්බන්ධ කර උපාදානස්කන්ධය වෙන වේදනාව සම්බන්ධ කරගෙන අර රටාවම අනුව අපි මේ ගත කරන භාවනා ජීවිතය ජීවිතයට සම්බන්ධ කරගන්නයි දෙවනතයකින් ලබා ගන්න පුළුවන් උපදෙස් කරුවන් ගුරුවරුන් ලබා ගන්න. ඒක සඳහා හඳුන්වා දීමක් එනතන් විවරණයක් ප්‍රවිෂ්ටයක් ලබා ගන්න සරුවචන් වහන්සේ මේ අද විශේෂයෙන්ම අපි මේ කතා කරන වේදනා ස්කන්ධය ගැන කතා කරනකොට කතමාච භික්කවේ වේදනා මහණෙනි වේදනාව කෙතෙක්ද වේදනා කියනක විස්තර කිරීම සඳහා මේ ප්‍රශ්නේ නගනවා වේදනාව කරම් කෙතෙක් මොන මොන જાතිද කියලා චෛ මේ වේද භික්කවේ වේදනා. මෙතන සරුවත්යන් වහන්සේ මේ විවරණ ක්‍රමයේ අනුව වේදනා හයක් සම්බන්ධ කරනවා. ඒ හය සලායතන සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඒ ඇහ සම්බන්ධ වේදනා, කන සම්බන්ධව, නාසය සම්බන්ධ, දිව සම්බන්ධ, කය සම්බන්ධ සහ මනස සම්බන්ධ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට ඇහැ ස්පර්ශ කරගෙන ඇහි ස්පර්ශය මතින් හට ගන්නා වේදනා වර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් විඳීම් වර්ගයක් තියෙනවා. මේ රූප බැලීමෙන් ලැබෙන විඳීම්. ඊගාවට තියෙනවා සෝත සම්පස්සජා වේදනා. ඒ කියන්නේ කන සම්පස්ස සම්බන්ධ කරගත්ත විඳීම් වර්ගයක්. ඒ වගේම නාසය, දිව, කය, මන කියලා මේ හය ආකාර ආයතන හයක්ම විදිම් වගයක් කරනවා. මේ තමයි වේදනා කියන වචනය නැත්නම් වේදනා කියන විඳීම් කියන දේ පිළිබඳව හඳුන්වාදී. ඊට පස්සේ මේ වේදනාව හට ගැනීමට හේතුකාරක ධර්මය. දුක දුකට හේතුව කියන වගේ වේදනාව පෙන්නලා වේදනාවට හේතුව වෙන්න තියෙන්නේ පස්ස සම්පස්ස සමුදය වේදනා සමුදය. යම් තැනක විඳීමක් ලබන්න නම් ස්පර්ශයක් ඇති වෙන්න ඕන. ගැටීමක් ඇති වෙන්න ඕන. ඉතින් මේකේ බලනකොට එච්චරම මහ ලොකු දෙයක් නැත්තේ නෑ මේක අහලත් හුරු දෙයක් වේදනාව හටගන්නේ ස්පර්ශය නිසයි කියලා. නමුත් ඒකේ මේ මේකේ තියෙන අත්‍යන්ත ලක්ෂණය තමයි අපිට යම් කිසි දෙයක් අපේ ජීවිතයත් එක්ක නැත්නම් අපේ කයත් එක්ක එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය කය මන කියන දෙයක් එක්ක නොගැටුණොත් ඒක අපිට කිසිම හැඟීමක් දනවන්නේ කැක්කුමක් ඇති කරන්නේ විදීමක් ඇති කරන්නේ නැහැ ඒ නිසා යම් බින්දනයක් අපිට ඇති වෙන්න නම් අපේ මේ ඉන්ද්‍රයන් හයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ ඉන්ද්‍රයන් හයට සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒක අදාළ වේදනාවක් බාටපත් වේ. ඒක නිසා ඒ වේදනාවේ හටගැන්ම වේදනාවක ආරම්භය ගැන කතා කරනකොට ඒ ගැටීම, ඒ හැපීම, ඒ සම්බන්ධ වීම තමයි ස්පර්ශය තමයි වේදනාවේ හටගැනීම වශයෙන් පෙන්නේ. ඊට පස්සේ යම් තැනක වේදනාව නැති කරන්න ඕනේ නම් වේදනාව අපිට අතේ අතට ගන්න ඕනේ නම් වේදනාව ආණ්ඩු කට්ටු කරගන්න ඕනේ නම් මේචල් කරන්න ඕනේ නම් ස්පර්ශය දුරු කරන්න. පස්ස සමුදියේ වේදනා පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. ඒ ස්පර්ශය දුරු කිරීමෙන් තමයි වේදනාව දුරු කරන්න වෙන්නේ. හේතු නැති කිරීමෙන් තමයි ඵලය නැති කරන්න වෙන්නේ. ඒ ඵලය නිරෝධය කියන නිරෝධය නිවීම නම් වූ ඒ නිරෝධ ඵලය ලබා ගැනීමට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් පෙන්නන්නේ. එතකොට මාර්ගයට බැස ගන්න නම් අපි මේ භාවනා වශයෙන් කරන වැඩපිළිවෙල පිළිබඳව හොඳ දෘෂ්ටියක් හොඳ දැක්මක් පෙර දැක්මක් තියෙනවා. ඉතින් මේ පෙර දැක්ම නැතුව යහ දෘෂ්ටියක් නැතුව පුලුල් දෘෂ්ටියක් නැතුව සම්මදිට්ඨියකින් තොරව අපි කොච්චර භාවනා කරගෙන ගියත් ඒ වේදනාව වේදනාවේ හේතුව වේදනාව නැතිවීම නැතිවීමේ මාර්ගයේ වශයෙන් කියන මේ වැඩපිළිවෙලට බැසගත්තේ නැත්නම් ඒ ගමනේදී අදාළ පරමාර්ථයට ලඟ වෙන්නේ නැහැ ප්‍රතිඵල ළඟා වෙන්නේ නැහැ ඒක නිසා අපි අර මාර්ගයට බැස ගන්නාතෙක් අපි උත්සාහ කරන්නේ අන්නේ අවශ්‍ය කරන ditthi visuddhiය ඒ කරන වැඩේ පිළිබඳව යහ දැක්මක් ඇති කරගන්න උත්සාහ කරන එකයි ඒ සඳහායි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ සඳහායි අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ ඒ සාකච්ඡාව ඒ ශ්‍රවණය පරියන්කට යන වෙලාව වෙනකොට නැත්නම් වේදනානුපස්සන භාවනාවක් කරන වෙනකොට අපේ හිත තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ දෙක තුනම එකතු වුණාට පස්සේ තමයි අපට මේ වේදනාව පිළිබඳව අර කලින් කිව්වා වගේ පරිචා ආණ්ඩුමට්ටු කිරීමේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. මේ තමයි ඉතින් මේ සාරුවචන් වහන්සේ පෙන්නන වේදනා පරිවර්ත සූත්‍රයේ දක්වන ක්‍රමය. මෙතනදී මේ වේදනාව <clears throat> කියන වචනය තාක්ෂණික වශයෙන් ගන්න විඳීම් කියලායි ගන්න නමුත් අපේ සිංහලයේ වේදනාව කියලා කියන්නේ දුක්ඛ වේදනාවත් එක්ක පටලවිච්ච ගතියක් තියෙනවා. යම් කිසි කෙනෙක් වේදනාවක් තියෙනවා විඳිනවයි කියලා කිව්වනම් විඳවනවයි කියන වචනෙත් එකයි යන්නේ. ඒක නිසා අපිට මෙතෙද්දි ගන්නවා වේදනාව කියලා කියන්නේ උදාසීන වචනයක් විඳීම කියන අදහස. රස විඳින නීරස විඳින සැප විඳීම දුක් විඳීම කියන දෙකෙම තියෙන විඳීමයි. ඉතින් මේ සාරුවච්චන් වහන්සේ කායානුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව ඊටාත්ම වැදගත් සම්දිස්ථානයකදී පෙන්වා කියන්නේ රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු වෙනකොට විඳීම් කියන අර්ථය. මේ සර්වඥ දේශනාවෙන් පිට සාමාන්‍ය ලෝකායත විෂයන් වල වේදනාව අපි ඉදිරියට ගන්නවා නමුත් හැම විෂයක්ම ලෝකයේ තියෙනවා මේ සැප වේදනා ලබා ගැනීම කරන උපක්‍රම වශයෙන් තමයි පෙන්වන්නේ. දුක නැතිකොට සැප ලබා ගැනීම සඳහා. ඉතින් මේ <clears throat> චාරුවචන් වහන්සේ ඉදිරිපත් කරන මේ න්‍යා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවත් සැපක් නැති කරලා දුක් මේ දුකක් නැති කරලා සැපක් ලබා දෙන අදහසින් තමයි ලෝකයාට ඉදිරිපත් කරන්නේ. ඒ මොකද ලෝකයාට ඕන කරන්නේ හුරු වෙලා තියෙන්නේ අර ලෝකායත විශේෂ වශයෙන් කල්පනා කරලා කරලා හිතට වද්දලා තියෙන්නේ අපි මේ මුළු ජීවිතේම මේ වස්තු සම්පatti දැනුම තාන්නමාන අනිකෝ සියලුම සිව්පසය සියලුම ලෝකායත දේවල් අපි සපලා තියෙන්නේ සප ලබා ගැනීම. නමුත් සර්වජන් වහන්සේගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ගත්තාම දුකක් නැති කරලා සැපක් ලබා ගැනීම සඳහා <clears throat> කියන වශයෙන් ඉදිරිපත් කෙරුවොත් ඒක ආගමික ඉදිරිපත් කිරීමක් වෙනවා. ධර්මානුකූලව බැලුවොත් නම් සැප දුක දෙකම ගෙවම් කරන්න. සැප දුක දෙකම ගෙවම් කරන්නලා තමයි අවේදිත සුඛයටයි යන්න නමුත් ඒ අවේදිත සුඛය කියන එක නිවනට කියන නමක් ඒක සාමාන්‍ය වචනෙන් විස්තර කරන්න ගියොත් හරි අපහසුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨියකින් යුක්තව යහ දක්මකින් යුක්තව බණ භාවනා කරන එක්කනට මෙන්න මේ අපහසුතාවය හරහා යන්න වෙනවා. සාමාන්‍ය දෙයක් අපි ලෝකයේ කක්කරි හම්බ කරන්නට ශාස්ත්‍රීය භාෂාවක් ඉගෙන ගන්න වෘත්තියක් ශිල්පයක් ඉගෙන ගන්න ඔක්කොම කරන්නේ ආසන්නයේ පේන සපක් ලබා ගැනීම අදහසෙන්. නැවතිට භාවනා කරන්නේ අයියෝත් අපිට කියන්න බුණා සංසාර දුක් ගෙවම් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ නිවන් සැප ලබා ගැනීම සඳහා කියලා උරතල් වචනයක් ඉස්සරහින් කියාගෙන. නමුත් ඒක ආගමේ පෙන්නනවා. ධර්මයේ පෙන්නන්නේ දුක් ගෙවම් කිරීමට සැප ඉදිරිපත් කරගත්තට මේ සැප තාම වැඩෙන්නේ වේදනාව යටතේ වේදනා නිරෝධයක් කරන්න නම් සැපත් ගෙවම් කරන්න ඕනේ. එතකොට අපි එල්ල කරන්නේ අපේ ජීවිතය නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතය අවේදිත සුඛයකට විඳින්න බැරි වේදිත දෙය කියලා කියන විඳින දේ අවේදිත සුඛයකට වැටෙන ඉතින් ඒ නිසා මෙතනදී අපිට භාෂාව පිළිබඳව අත්දැකීම් පිළිබඳව සෑහෙන පෙරලියකට පරිවර්තනයකට යන්න වෙනවා මේ යහ දැක්ම තුලින් නැත්නම් සම්මාදිටි සම්මා සංකප්පාදී පිළිවෙලට යනකොට. ඉතින් ඒක නිසා මේ වේදනාව පිළිබඳ ඉගෙනීමට සමහර වෙලාවක වෙලාවට කියනවා වේදය කියලා වචනයක්. වේදේ කියලා කියන්නේ දැනුමට කියන වචනය. සෝජාජන්ච පහළ වෙන්න ඉස්සලා තිබුණු දැනුමට කියන ත්‍රිවේදේ කියලා වේද තුනක් සඳහන්. චරවචන් වහන්සේත් මේ වේද වචනය තමන්ගේ දේශනාවලදී පාවිච්චි කරන ප්‍රතිවේද කරනවායි කියන වචනය. අවබෝධ කරනවා කියන එකට යොදලා තියෙන ප්‍රතිවේද කරනයි කියලා මේ සියල්ල දැනගන්න. එතකොට අර සැප වේදනා දුක් වේදනාදී දැනීම් වලට එහා ගිය අර්ථිකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍ර පිටකේ කියවනකොට මේ වේදේ කියන වේදනා කියන විඳීම් කියන වචනේ අහුවෙනකොට විවිධ අර්ථ ඡායාවල් තියෙනවා. අපිට ප්‍රශ්න උත්තර දෙන්න ගියාම නැත්නම් අපි සාකච්ඡාවකට ගියාම එක එකන එක එකන එක එක අර්ථ ඡායාවල් අරගෙන එයමයි සත්‍යය මේන් පිට දෙයක් නැහැ. මම මේක හොඳට තේරුම් ගන්න තිබුණයි කියලා අනිත් දේවල් පිළිගන්න බැරි වුණොත් මෙතනත් වාදයකට හේතු වෙන්න ඉඩ තියෙනවා. අතුළතම ධර්මයේ අතුළතම මේ පටලවිලි ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ਸਰවචනාංශේ වැඩ ඉන කාලෙම ඒ සංඝයාතර තිබුණා මතයක් වේදනානන් දෙක. සැප දුක් පමණයි. ඒකට තව කෙනෙක් කියලා තිබුණා නෑ සාරුවචනාංශේ පමණක් සැප වේදනා දුක් වේදනා අතරමැදට අදුක්කම සුඛ වේදනා කියලා තුනක් තියෙනවා කියලා. ඉතින් ඒකට අර දෙකයි තියෙනවා කියන කට්ටිය තුනක් තියෙනවා කට්ටියත් එක රණ්ඩු කරලා කිව්වා නෑ මම මේ සාරුවචනාංශකින් අහලා කියන්නේ. ඒකට අනික් කට්ටිය කිව්වා ඔයගොල්ලෝ අහනකොට හරියට අහන්නේ නැති එකනේ වෙලා තියෙන්නේ. මේ සැප දුක් දෙක නෙවෙයි අදුක්කම සුඛය කියලා තියෙනවා. ඊට පස්සේ තව කට්ටියක් කිව්වා ඔය මොනවා කතා කරනවද? බුදුහාමුදුරුවෝ පහකට මේක කියලා තියෙනවා. සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනායි කියනවා. ඉතින් ඒගොල්ලෝ අර දෙගොල්ලත් එක්කම රණ්ඩු කරනවා. අන්තිමට සරුවචනාංශේ මතක් කරලා කියනවා මහණෙනි මගේ සර්වඥතා ඥානෙට ඕනනම් වේදනාව දෙකට කඩලා පෙන්නන්න. ඕනනම් තුනට කඩලා පෙන්නන්න. ඕනනම් පහට කඩලා පෙන්නන්න. ඕනනම් හයට කඩලා පෙන්නන්න. ඕන මට 32කට පුළුවන් 108ට පුළුවන් 108 108 කඩන්න පුළුවන්. මේ එක දැනුමක්ක එකනට එකට ගහපා දෙන්නවත් තෝරන්න කරන් තිබුණේ. විජේකනාගේ දේශනා විලාස අනුව එකනා චරිතනෝම දේශනා දැන් මේ සූත්‍රය කියලා තියෙනවා චෛ මේ භික්කවේ වේදනා. මානි වේදනා හයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ මාතෘකාවට අපි බහිනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපි එක එකනා තේරුම් ගන්නේ අපි එක එකනා දැන් භාවනා වින්න මට්ටමේ හැටියට අපේ හැදියාවේ හැටියට අපේ මේ දැනුම් තේරුම් මට්ටම් වල හැටියට කෙසේ නමුත් රූප ධර්මයක ඉඳලා නැත්නම් කායानुපස්සනාවේ ඉඳලා මේ වේදනානුපසනාවට මාරු වෙනවයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ ඊට වැදගත් සම්දිස්ථාන. මේ මම මේ කියපු ටිකම තව පැත්තකින් මේ බහුසුත භාවයේ සඳහා මතක් කරන්න පුළුවන්. දැන් සතිපට්ඨානය ගැන දන්න ඕන කෙනෙක් හැම වෙලාවෙම කියන එකක් තමයි මේ කායන පස්සනාව කෙරීගෙන යනකොට වේදනාන පස්සනාවට තුටු දෙනවා නැඹුරු දෙනවා නැඹුරු වෙනවා තල්ලුවක් දෙනවා ඊට පස්සේ ඒ කායන පස්සන වේදන පස්සන සම්පූර්ණ වෙනකොට චිත්තානුපස්සනාවට යනවා චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට යනවා ඒ තමයි අපි මේ ආර්යත්වයට උසස් තත්ත්වයටපත් වෙන ක්‍රමය කියලා. ඉතින් ඒ නිසා කායනුපස්සනාව පටන් ගන්නවා. තව සමහර කෙනෙක් කියන්න පුළුවන් නෑ කායනුපස්සනාව අවශ්‍ය නෑ වේදනානුපස්සනාවෙන් පටන් අරගෙන වේදනානුපස්සනාවෙන් පමණක්මත් අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ. ඒක ඒකට අර කායන ප්‍රශ්නය පටන් ගන්න ඕන කෙනෙක් කට්ටිය මේකත් එක්ක විරුද්ධ වෙනවා. දැන් අද ලංකාවේ තියෙන ක්‍රම ගත්තොත් මේ මහසි භාවනා ක්‍රමය කායන ප්‍රශ්නාවෙන් පටන් අරගෙන වේදනාන චිත්ත ධර්මයක්. ඒතට ප්‍රසිද්ධ වෙලා තියෙන ගෝයන්ක භාවනා ක්‍රමය වේදනාන ප්‍රශ්නාවෙන් පටන් අරගන්න. නැත්තම් ඒක තමයි මේ අවධානයට ලක් කරලා තියෙන්නේ. කායන ප්‍රශ්න නොසලකා හරිනවා කියන එක පුංචි ඉක්මනට වේදනාවට යනවා. ඊට පස්සේ දැන් අලුතෙන් එකක් පටන් ගන්න තියෙනවා මේ තේජිනී කියන ස්වාමීන් වහන්සේ බුරුමේ කෙලිම චිත්තානපසනාව පටන් ගන්න. ඉතින් ඒ එක එකනාගේ චරිත අනුව දේශනා විලාස අනුව යනවා මිසක් අපිට මේකට වැඩිය මේක හොඳයි කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අර කා වැරදි නැති නිවැරදි මේ ක්‍රමය ගැන හිතනකොට කියනවා කායනපසනාව පටන් ගන්න වේදනා චිත්ත ධම්ම ක්‍රමයට යන්න කියලා. නමුත් සරුවචන් වහන්සේම දේශනා කරලා කියනවා ඒ සතිපට්ඨාන සූත්‍ර ගැන හදාරනකොට පේනවා මේ එක අනුපස්සනාවක් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කිව්වම එකක් හොඳට මේ පුහුණු කෙරෙල්ලමකින් සෝවාන් මාර්ගයට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි සාමාන්‍ය ඒක විග්‍රහ කරන්නේ ගියාත්මේ අපි හොඳට භාවනා කරලා කරලා මේ සතිය වඩලා කායනපසනාව පිළිබඳ හොඳ ආબોධයක් හරිතව හිටියානම් ඒකෙන් ඇතිවෙච්ච මේ උපනිෂ්ඨේ සම්පත්තිය නිසා මේ ආත්මෙදී එච්චරම කායනපසන වඩන්න දෙයක් නැහැ. වේදනානුපසනාවට යන්න සුදුසුකමක් තියෙනවා තේරෙනවා. හොඳට කාරණා කාරණා ගියාට පස්සේ ඒකෙන් යාට මේ පළවෙනි මාර්ග ඥානය ලබනවා. නමුත් ਸਰවතන සඳහන් කරලා තියෙන හැබැයි රහත් වෙන්න නම් මේ හතරම තියෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි ගන්න ඕනේ මේ ධර්ම කොටස, අපි දැනගන්න ඕනේ මේ දැනුම අපි ඉන්න තැනින් තව ටිකක් ඉස්සරහට යන්න මිස වාද කරන්න හෝ නැත්නම් මේ දැනුම තමයි වෙහෙසක් පිනිස සැකයක් පිනිස පාවිච්චි වෙන්න දෙන්න එපා. ඒක නෙවෙයි ධර්මයේ අදහස. ඒ අනුව බලනකොට අපි මේ සූත්‍රයේදී කලින් ගත්ත වෙලාවක් හතරමා භූතයන් සහිත රූප ධර්ම ගැන. අද අපි ගන්න හදන්නේ මේ වේදනාව පිළිබඳව. ඒ වේදනාවේදී යම් කිසි කෙනෙක් දැනගන්න ඕනේ වේදනාව හට ගන්න දොරවල් හයක් තියෙනවා. හය අනුව වේදනා හයක් තියෙනවා. ඒ හයේ එකින් එකට වෙනස්. රූප දැකීමෙන් ඇති කරන සැප දුක්, ශබ්ද ඇහිීමෙන් ඇති කරන සැප දුක්, ගන්ධ සුවඳ බැලීමෙන් ඇති වෙන සැප දුක්, රස මස උළු රස දිවට සම්බන්ධ වීමෙන් ඇති වෙන සැප දුක්, ඒ වගේම මේ කයට ඇඳ ඇඳ පුතු යාන වාහන කොට්ට මෙට්ට ආදී සුඛභෝගී දේවල් වලින් වගේ ඇති වෙන සැප දුක් සහ හිතට මනාප අමනාප ප්‍රිය අදහස් නිසා ඇති වෙන සැප දුක්. නමුත් ඒවා ඒකින් එකට එකිනෙකට පෞද්ගලික වශයෙන් වෙනස් වුණාට මේ සියල්ලටම පොදු ලක්ෂණ තමයි මේ සියල්ලම හටගන්නේ ස්පර්ශයෙන්. හැපීමේ දෙකක ගැටීමෙන් තමයි ඇති වෙන්නේ. ඒ නිසා යම් තැනකදී අපිට මේ ස්පර්ශය දුරු වෙනවා නම් එතකොට වේදනාවක් නැතිවීමක් සිදු වෙනවා නැත්නම් වේදනාවේ නිරෝධයක් වෙනවා. අන්න ඒක ලබා ගැනීම සඳහා තමයි මේ වේදනා පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් සම්මා සංකල්පයක් ආදි වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි පුරුදු විදිහට ආනාපාන සති භාවනා කරන කෙනෙක්ගේ චරිතයක් ගත්තොත් නැත්නම් ආනාපාන සතියේ වේදනා සම්බන්ධ වෙන දැන ගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල පෙන්ලා දීලා තියෙනවා ප්‍රධාන වශයෙන් ආස්වාස ප්‍රස්වාසය එහෙම නැත්නම් වායෝ පොට්ටහබ ධාතුව මුල් කරගෙන අපි ඉස්සල්ලාම සතිය තහවුරු කරගෙන සමාධිය තහවුරු කරගෙන මේ රූප ධර්මයාගේ සංසිඳීමක් නැත්නම් කය හිත හුස්ම මේ වගේ සංසිඳීමක් ඇති කරනවා. ඒ සංසිඳීම ඇති වෙනකොට ඇති වෙන පරිවර්තන එහෙම නැත්නම් පරිණාමයන් විඥානයේ ඇති වෙන යම් යම් වෙනස්කම් අනුව බලනකොට ඒක කියන්න පුළුවන් විඥානය කියලා කියන්නේ ගෝලයක් නම් ඒ ගෝලියේ පිටතම මතු පිට තිබුණු මට්ටමේ ඉඳලා ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට අවධානය පිඩුවීමක් මැදට ගොනු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකේ යම් ප්‍රමාණික සම්බන්ධතාවයක් පේන දිනවා මොලේ ව්‍යුහය ගත්තාම සාමාන්‍ය ඉඳුරන් හා සම්බන්ධ එහ කන දිව නාසය කය කියන මේ ඉඳුරන් හා සම්බන්ධ මොලේ ක්‍රියාකාරකම් කියන්නේ බොහෝම මතු පිට. මේ මතු පිට දැන් ඇත්තටම මනුස්ස මොලයක් ගත්තාම ඒකේ හඳුනාගෙන තියෙනවා මෙන්න මේ තන රූප බැලීමට සම්බන්ධයි මේ තන ශබ්ද ඇසීමට සම්බන්ධයි මේ තන ගන්ධ රස පහස කියලා මොලේ ඇතුලේ පුංචි මිනිහෙක් ඒ මිනිහට ඇස් දෙකක් තියෙනවා. ඒ ඇස් දෙකට තමයි මේ අපි සාමාන්‍ය පිටුට පේන ඇස් දෙකෙන් හම්බෙන සංඥාව ගිහිල්ලා එතනින් තමයි මේ ලකුණක් යවන්නේ. හඳුනා ගැනීමක් කරන්නේ ආ මේ දැකපු එකක්මයි මේ කහ පාට මේ රතු පාට කියලා මොලේ ඇතුලේ තියෙනවා ඇහැට සම්බන්ධ පුංචි ස්ථාන. නාසය, දිව, කය. එදික අතරම දැන් දැන් කරන පරිශන වලදී ඉසල හිතුවා ඒ මුල් ස්ථානෙට හානි වුණොත් රූප පෙනීම සිද්ධ වෙන්න බෑ. නමුත් පස්සේ බලනකොට පේනවා ඇත්තට මුලේ එක තැනක් විතරක් නෙවෙයි ඒ වගේ ස්ථාන හත අටක් තියෙනවා එකක් හානි වුණොත් අනෙක් තැනකින් ඒ වැඩේ කරනවා ඒ වගේ මේව අතර අන්තර් සම්බන්ධතා තියෙනවා කෙසේ නමුත් මේ භාවනා කරගෙන යනකොට වෙන්නේ අර මොලේ පිටම තියෙන ඉදුරන් හා සම්බන්ධ කොටස් නැත්නම් අපි කියන ඇහැ කන දිවනාංශය සම්බන්ධ කොටස් වලින් මනස හිත විනිර්මුත් වෙලා මැදට මැදට මැදට මැදට යන්නේ. එහෙම වෙන විදියකට මේකට මම පාවිච්චි කරන වචන හුඟක් කරලා මම ඒකට විචන වෙලා කියනවා. බාහිර මතු පිටම තියෙන හිත අපිගේ මොලේ මතු පිටම ආශ්‍රය කරන හිත නැත්තම් බෝලේ වටු පිටම ආශ්‍රය කරන හිතට අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය. ඒ ඒ ඉඳුරන් හා සම්බන්ධ වෙලා ඇහැට සම්බන්ධ වෙච්ච හිතට අපි කියනවා චක්කු විඥානය කියලා චක්කු සංපස්සජ වේදනාවක් එකකින් ඇති කරනවා. ඊගාවට කනට සම්බන්ධ වෙච්ච මේ හිතට කියනවා සෝත විඥානය කියලා එකකින් සෝත සංපස්සජ වේදනා ඇති නමුත් මේ භාවනා කරලා ආනාපානයේ වායෝ කොටහබ්බ ධාතුව එවනතම මේ හතරමහා ධාතුන් පිළිබඳව භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ අපේ හිත ක්‍රමයෙන් මේ ඉඳුරන් හා සම්බන්ධතාවයේ වෙනුවට ඇතුළට නැහැ. මේකට යොදන්න පුළුවන් වචනේ තමයි අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණ විඥානය මතු පිටතියි. ඒක දැන් හිමිට හිමිට හිමිට හිමිට මැටලට යනකොට ඒක අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් බවටපත් වෙනවා. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් බවටපත් වෙනකොට ඒ හිතේ භාවනා හිතක් මම කතා කරන්නේ සමාධිගත හිතක් යම් ප්‍රමාණයකට සතුටුමත් හිතක්. ඒ හිතට ආස්වාස ප්‍රස්වාසයත් ඉන්නේ ඉන්නේ ඉන්නේ තුනී වෙලා තමුත් තමුන් දන්නවා දැන් ක්ලාන්ත වෙලාවත් මෙරිලාවත් සීනත් වෙලාවත් නේ හුස්ම ගැනිනවා නමුත් හුස්ම ඉච්චරම තද බල සවිස්තර වැටෙන්නේ නැහැ ඒ වගේම අත්දැකීමක් එනවා ඉන්න බවක් දැනෙනවා ඉස්සෙල්නම් ඉන්න බව දැනුනේ අපිට ඇහැ තුලින් දකින්න රූපෙන් කන තුලින් ඇහෙන ශබ්දයෙන් ගඳෙන් රසෙන් පහසෙන් දැන් මේ රූප සත්ත්ව ගන්ධ රස වලට ඒ විනිර්මුක්ත වෙච්ච ඉන්ද්‍රියන්ට විනිර්මුක්ත වෙච්ච දැනීමක් තේරෙන්න පටන් ඉන්න බව දන්නවා හැබැයි ඒක ඇහෙන් පේන රූප වගේ නෙවෙයි කනෙන් ඇහෙන ශබ්ද වගේ නෙවෙයි ඉන්ද්‍රියෙන් විනිර්මුක්ත වෙච්ච විඥානයේ තනක් විඥානයේ තිප්පලක් කියලා කියන්නේ තානායම් පොලක් හම්බ වෙනවා සම්පූර්ණ ඇහැකන දිවනාශය ආදී ඒගොල්ලන් ප්‍රතිබන්ධව තිබුණ තැන ඉඳලා తాවකාලිකව තානායම් පොලක නතර වෙනවා ඒක සිද්ධ වෙන්නේ ආනාපානේ නැත්තම් කායනුපස්සනාව කරගෙන කරගෙන ඒක සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට තමයි ඉතින් එතෙන්ට ගියාට පස්සේ හිත එතන ටිකක් වෙලා අලුත් පරිසරයට හුරු වෙනවා ඉඳුරන් හා බැඳිලා තිබුණ හිත ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ ක්‍රමයෙන් ක්‍රමේ අනින්ද්‍රිය ප්‍රතිපද ඉඳුරන්ගෙන් ටිකක් සමුගත්ත ස්වරූපයට යනකොට ඇතුලේ ඉන්නකොට මේ මාන භවනා කරන කෙනාට තේරෙන්නේ පිට සද්ද වගේක් ඇහෙනවා නමුත් ඒක Tamanට බාධාවක් කරන්නේ ඒ වගේම කය වේදනා වගේක් දැනෙනවා විඳ තරගෙන ඉන්න පුළුවන් හිතවිලි වගේක් තියෙනවා ඒ හිතවිලි ගණන් ගත්තේ නැත්නම් ඈතට වෙලා කියනවා. ඒ වෙනකොට ආනාපානෙත් තියෙන එක බොහොම සියුම් වෙලා අන්න ඒ தත්තට යනකොට මේ මෙතෙක් තිබුණු අර ගොරෝසු ස්පර්ශය ඇහැට රූප වදිනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ වදිනවා, දිවට රස වැටෙනවා, කයට වැටෙන පහස වැටෙනවා කියන අර ස්පර්ශයාගේ මුරුදු වීමක්, සුකුමතර භාවයක් තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ස්පර්ශයාගේ නියෝජිත භාවයක් තියෙනවා. දැනෙනවා වටේ ශබ්ද තියෙනවා කියලා නමුත් ඒ ශබ්දවල අර්ථය ගන්න හිත වෙහෙස වෙන්නේ. කයේ වේදනාවක් දැනෙනවා. නමුත් ඒකේ ඉච්ඡර දරා කියා ගන්න බැරි ගැටියක් නැහැ. හිතවිලි වගේක් තියෙනවා. ඒ හිතවල අන්තර්ගතයක් නැහැ. ඒව එක දිගට ගලණේකුත් නැහැ. කැඩිලා කැඩිලා තියෙන හිතවිලි නිකන් දඟල් පුරුක් වගේ තියෙනවා. දඟල් වෙලා නැහැ. ආන්න මේ தත්ත්වයට යනකොට කායानुපස්සනාවේ ඉඳලා හිත දැන් වේදනානුපස්සනාවට හැරෙන්න ඒ මාරුව. එහෙම නැත්නම් එකින් එකට මාරු වෙන සංක්‍රාන්ති අවස්ථාව. අන්නේ සංක්‍රාන්ති අවස්ථාවට යනකොට මේ ඉඳුරංගෙන් සංඥා නොවෙනවමත් නෙවෙයි ස්පර්ශ නොවෙනවත් නෙවෙයි නමුත් ඒ ස්පර්ශ පිළිබඳව තද්ද කඩාපැනීමක් තද්ද බලවිද්‍ය ප්‍රතික්‍රියා කිරීමක් තද්ද බලවිද්‍ය සම්බන්ධ වීමක් නැ පොඩි දුරස්ත වීමක් සිදු වෙනවා මෙන්න මේ දුරස්ත වීම පළවෙනි සැරේට වෙනකොට යෝගාවචරය නිකන් මේ කරබෝලات ඇරියා වගේ ඒ විදිහට කියනවනම් මේ හැලියකට රතුහල් බත් ටිකක් රතුහල් ටිකක් දාලා හොඳ පිළිසිදු වතු ටිකක් දාපම ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ මුට්ටිය මේ තමයි වතුර මේ තමයි රතුහල් කියලා. ඔතක ලිප උඩ තිබ්බට පස්සේ ටික වෙලාවක් තැම්බෙනකොට තැම්බෙනකොට අර හාල් බත් වෙලා බතුත් ඇට පැතිරිලා එක එක ඇටේ තියෙන සීමාවල් කඩලා ගිහිල්ලා ටික ටික ටික ටික අර වතුරේ තියෙන හරහා පේන ගතිය නැති වෙලා ඒක කැඳක් ලොඳක් බාටපත් වෙනවා. ඉතින් ඒ ඒ தත්ත්වය දැක්කේ නැත්නම් වතුර පැහෙනකොට මෙහෙම වෙන දෙයක් දැක්කේ නැත්නම් අර හාලුයි වතුරයි පෙන්නපු මනුස්සයාට තැම්බිච්ච කැඳක් පෙන්නුවොත් කදාකත් හිතන්නේ අර ඉසලා තිබුණේ කියලා. එයාට හිතෙන්නේ මේ වෙනමම දෙයක් ඕ ඉස්සල්ලා එක හොඳට වතුරයි හාලු වෙන්වෙන් තිබුණා දැන් ඔක්කොම හැඳි ගෑවිලා ඔක්කොම කැඳ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙක අතර අඛණ්ඩ නිරීක්ෂණයක් නැතිවුණොත් මේකමද මේ කියන එක දැනගන්න බැරි තත්ත්වයක් වගේ වෙනවා. ඒ නිසා මේ කායනපසනාව ඉඳලා වේදනානපසනාවට යනකොට අපේ මේ සංඥා වෙන විදිහකට සංනිවේදන කියන කෘත්‍යයේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. අන්නේ වෙනස වෙලාවේදී ඇති වෙන දක්ෂකම් සූර භාවය දිගටම රහත් මාර්ගයේ දක්වාම යෝගාවචරයට වැදගත් වෙනවා මොකද මේ වගේ සංක්‍රාන්ති තුන හතරක්ම ඉස්සරහට වෙන්න තියෙනවා. ඒ සංක්‍රාන්ති වල වැදගත්ම සංක්‍රාන්තිය තමයි මේ රූප ධර්මයන්ගේ ඉඳලා නාම ධර්මයන්ට මාරු වෙන. නැත්නම් වේදනාවට මාරු වෙන මේ ස්ථාන. අන්න එතනදී යෝගාවචරයා අපි ආනාපානේ එක විතරක්ම සාකච්ඡා කරලා කියන තියෙන ආනාපානේ සංසිද්ධිකන සංසිද්ධිකන යනකොට Taman ලෙනක් අතුරට යනවා ගුහාවක් අතුරට යනවා නැත්තම් මේ බින්ගයක් අතුරට යනවා වගේ තියෙනවා. ඒ යනකොට ඉඳුරංගෙන් අපි ඉස්සලා ගත්තනේ මම දැන් කොතෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියන එක අපි මේ රූප වලින් ශබ්ද වලින් ගන්ධ වලින් රස වලින් තහවුරු කරගෙන මේ තහවුරු කරගෙන මේ යන්නේ අන්න ඒ කුඤ්ඤේ ඒ ඒ තහවුරුවත් ටික ටික ටික ටික ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඔද්දල් වෙන්න පටන් අර ගන්නකොට යම් හේකින් යෝගාවචර හොඳ සද්ධාවන්ත කෙනෙක් නෙවෙයි නම් යම් හේකින් යෝගාවචර හොඳ සීලවන්ත කෙනෙක් නෙවෙයි නම් යම් හේකින් යෝගාවචර හොඳ මානසික සෞඛ්‍යයක ඇති කෙනෙක් නෙවෙයි නම් යම් හේකින් යෝගාවචර හොඳ ලෑස්ති වෙලා ගිය කෙනෙක් නෙවෙයි නම් පුළු දෘෂ්ටියක් නැත්නම් යහ දෘෂ්ටියක් නැති කෙවෙයි නෙවෙයි නම් ඒ හිත නානා විදියට මේ ඇති වෙන පරිවර්තනය මේ පරිණාමය මේ රූපාන්තරණය අර්ථකථන දෙන්න පටන් ගන්නවා. ඒ අර්ථකථනයෙන් තමයි වැඩේ හරි වැරදි එහෙම නැත්නම් හරිද වැරදිද සුබද අසුබද මහා ධාර්මිකද අධාර්මිකද කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් අන්න එතනදී දක්ෂ යෝගාවචරයා සුත අපි කියන බහුසුත යෝගාවචරයා දැනගෙන ගියොත් මේ රූප කර්මස්ථාන ඉඳලා මේ නැතනම් කායනුපස්සන සතිපට්ඨාන ඉඳලා මේ වේදනානුපස්සන සතිපට්ඨානට යනකොට අනිවාර්යයෙන්ම සංක්‍රාන්තියක් එහෙම නැත්නම් පරිණාමයක් සිදු වෙනවා මේක හරහා මම හැකිතාක් දුරට අවදි මනසකින් එළඹ සිටි සිහියකින් අප්‍රමාදීව යන්න ඕනේ කියලා කියන්නේ වීරියේ උනත් සාමාන්‍ය වීරිය නෙවෙයි වීරත්වයක් වඩපත් වෙන්න වෙනවා. ඒ ඕන දෙයක් උනත් කමන්නේ මම සාසන වෙනුවෙන් කරන්නේ මම සද්ධායෙන් මේකට මුහුණ දෙනවා කියන්නේ. ඒ වගේම යෝගාවචරයාගේ සද්ධාවේ හරි ඉස්සර වගේ නිකන් ප්‍රසාද සද්ධාවක් තිබිලා බෑ. මැරෙන්නේ මැරෙම්මා, රැකෙන්නේ රැකෙම්මා කියන කාය ජීවිත নিরপেক্ষ භාවයේ මෙතෙන්දි පරික්ෂා. කාය ජීවිත নিরপেক্ষව යන්න වෙනවා මෙතන. එතකොට ඒ වගේම සතියේ කැඩි කැඩි වැටි වැටි ගිය සතිය මෙතනදී ඛණ්ඩ සතියක් මුත ශක්තිමත් සතියක් වඩපත් වෙනවා. එතකොට යෝගාවචරයාගේ තියෙන මෙතන තියෙන ඇත්තටම විපස්සනා සමාධියක් අන්නේ සමාධිය සමත සමාධියක අර්පණාවට හා සමාන අර්පණාට කියන්නේ ධ්‍යාන සමාධියකට හා සමාන කෘත්‍යයක් කර දෙන්න වෙනවා. ඒ වෙලාවට මේ ඇතිවෙන්න ඕනේ ප්‍රඥාවක් දැන් මෙතනදී සාමාන්‍ය විසුද්ධි කතාවෙන් කියනවනම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධියක් ඇවිල්ලා තියෙන්නේ. මේකට සැකකලොත් මේ ඇතිවෙන දේ සැකයට සාධාරණ හේතු සහිතයි. සැකකලොත් ඉන් එහාට තියෙන මාර්ගය අමාර්ගය තේරුම් ගැනීම අභියෝගයට යන්නේ නැහැ. ඒ සැකය වුණත් යෝගාවචරය සමහර විටක තීක්ෂණ බුද්ධියක් වශයෙන් වර්ධව තේරුම් අරගත්තොත් එතන එක තැන කරකවි කරකවි ඉන්නවා නිකන් බල්ලෙක් තමන්ගේ වලි ගල්ලන්න කරකෙනවා. දියසුලියක් කරකෙනවා වගේ කරකෙන්න පටන් ගන්නවා. ඒක සද්ධාවත් ඕනේ එතන. සැකේ එනුව වෙනුවට ශ්‍රද්ධාව යොදාගත්තොත් නෑ නෑ මම බුදුන්ට පූජා වෙලා තියෙන මම සීලෙක ඉඳලා තියෙන්නේ කොයි දේ වුණත් කමක් නැහැ කියන දේ කැපකිරීමක් කරන්න වුණොත් පමණ මේ සිද්ධ වෙන දේ පිළිබඳව යෝනිසමනස්කාරය, උපාය මනසිකාරය, භත මනසිකාරය එහෙම නැත්නම් ඒ රැඩිකල් වාදී මනසිකාරය ගන්න පුළුවන්. ගන්න ඉඩ තියෙන. එහෙම නොවුනොත් මේ ඒ ප්‍රඥා වශයෙන් සැකය ඉදිරිපත් වෙන්න ඉඩ තියෙන. ඉතින් තමයි මෙතන සෑහෙන තලතුණා භාවයක්. භාවනා ජීවිතයේ මං භාවිත කරන වචනේ තමයි වැඩිවියපත් වීමක් සිදුවේ. ඒ වැඩිවියපත් වුණාට පස්සේ තමයි යෝගාවචරය නිසිසේ මේ වේදනානුපස්සනාවට බහගන්නේ. මේ තාමත් මම මේ කතා කරන්නේ චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්සජ වේදනා නෙවෙයි. පර්යංකයක ඇස් දෙක වහගෙන ශබ්ද නැති තැනක ඉනකොට ආනාපානේ යනකොටම ඒ යෝගාවචරය කායනුපස්සනාව ඉදලා වේදනානුපස්සනාවට යනවා වගේ සංසිද්ධියක් වෙනවා. එහෙම නැත්නම් රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට යන පරිවර්තනයක් සිදු වෙනවා. මෙන්න මේ පරිවර්තනයේම ශේස්ත්‍ර මට්ටමේ පරීක්ෂණයක් තමයි සක්මනීති සිද්ධ වෙන්නේ. සක්මනීති දැන් ඇත්ත දෙක අරගන්නත් වෙනවා රූපත් වේ. එතකොට කුරුල්ල එහාට මෑට පිළිඹන සද්දත් ඇහෙනවා. මේ පිටත සක්මන් කරනවා නම් අර ඇතුළේක එක තැනක ඇත්ත දෙක වහගෙන ඉඳගෙන ඉන්නවගේ නෙවෙයි. ඊට පස්සේ චේතනා වගේකුත් වැඩ කරනවා. එතකොට ආර ඇති කරගත්ත සද්ධා, වීර්ය, සත්‍ය, සමාධි, ප්‍රඥාව අපි නිකන් පරිේශනාගාරයක් ඇතුළත කරපු පරීක්ෂණය ශේස්ත්‍රයට දැම්මා වගේ ප්‍රායෝගික මට්ටමට වැඩෙනවා. මේ ප්‍රායෝගික මට්ටමට වැටෙනකොට මගේ පුද්ගලික නිරීක්ෂණය තමයි සතිය මුල් කරගෙන එහෙම නැත්නම් සතිපට්ඨානෙ මුල් කරගෙන පරිමුඛං සතින් උපට්ඨපිට්වා කියලා දරුවචනසි කියන විදිහට සති ඉස්සර කරන අනේක කරන මේක ලස්සන අභියෝගයක් වෙනවා ජීවිතයේ විචිත්‍රාංගයක් විවිධාංගීකරණයක් වෙනවා සමාජී ඉස්සර කරන අනේක කරනට පේනවා පස්සට යනවා සමාජික කැඩෙනවා ඉඳගෙන ඉන්න තරම් සමාජිය සක්මනේ එන්නේ නැහැ ඊට පස්සේ එදින ඉදිරි සක්මනේ ගතිය ඉදිරියට වැඩ කරනකොට එතන ගෙදර දොරේ වැඩ කරනකොට ගන්න බෑ කියලා සමාධිය මුල් කරගෙන යන්නේ කරන හරි අබ්බැහියක් හරි මේ කෑදරකමක් නිකාන්තියක් කාන්දම් ශක්තියක් ඇති කරන පරියංකයේ ඉඳලා පරියංකයෙන් එන සමාධියට. ඉතින් මේ දේ ගිහිව ඉඳගෙන භාවනා කරන එක්කනාට හැම වෙලාවෙම පරියංකවල ඉඳලා ඒ සමාධිය ඇති කරගන්නත් බෑ. දෙක වෙලාවක් නෑ. අනිත් එක ඒ ඉඳගන්න ඉඳගන්න පාරේ පරියන්කේ සමාධිය එන්නේ නැහැ. ඔක්කොටම වැඩි හපා ඇතිවෙන සමාධියට ඇලීමක් ඇති වෙනවා. එනිසා මේ කායන පස්සන ඉඳලා වේදනන පස්සනාව දක්වා සාර්ථක සංක්‍රමණයක් සිදු වෙනකොට ඒ යෝගාවචරයාගේ තියෙන සමාධියටත් වඩා සතිය ඉස්සර කරගත්ත. නැත්නම් සතිය මතින් මනින මින්මක් නම් මේ ਸਰවචනanse ඉදිරිපත් කරන කායන පස්සන වේදනන පස්සනා පරියංග භාවනා සක්මන් භාවනා හොඳ අභියෝගයක් විදියට හොඳ විවිධාංගීකරණයක් විදියට විචිත්‍රාංගයක් විදියට දැක ගන්න පුළුවන්. එහෙම කෙනා මේ ගිහි බව එහෙම නැත්නම් මේ කාර්ය බහුලභාවය කරදරයක් හෝ එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යයක් විදිහට සලකන්නේ නැහැ. තේරුම් ගන්නවා හරියට බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන ක්‍රමයට සතිපට්ඨානේ වඩනවනම් මේ ඥාන පිරිමිකම, ගිහිකම, කාර්ය බහුලකම විනිවිද යන්න බැරි තත්ත්වයක් නෑ. කහරා බලන්න බැරි තත්ත්වයක් නෑ. ඒ සඳහා මේ යහ දැක්ම අවශ්‍යයි. මේ පුළුල් දැක්ම අවශ්‍යයි. මේ සම්මා දිට්ඨිය අවශ්‍යයි. මේ සම්මා දිට්ඨිය අතෝ පටන් ගන්නව නෙවෙයි. කරගෙන කරගෙන යනකොටයි, බනහන කොට අහන කොටයි, භාවනා කරන කොටයි, සක්මන් මේ සාකච්ඡා කරන කොටයි එන්න පටන් අර ගන්නවා මේවා බෑ කියන්නේ කම්මැලි මනස. ඒ ඒ ශිල්ප දන්නේ නැති මනස බැරිකම් හොයන. නොහැකිකම් හොයන. ඒ කෙනාට කවදාකවත් කායන පසන ඉක්මවන්න වෙන්නේ නැහැ. මොකද කායන පසන ඉඳලා වේදනාන පසනට යනකොට අභියෝගයට එනකොටම එවැනි කෙනා මේ වේවුලට ගන්නවා. එවැනි කෙනා මේ සබකෝල වෙනවා. එවැනි කෙනා කෝඩු තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක නිසා කායන පසනාවේ ඉඳලා වේදනානුපස්සනට මාරු වෙන තැනදී ඒ යෝගාවචරයට හරහා යන්න වෙන මේ දුෂ්කරතා ටික අපි දකින්න ඕනේ සාමාන්‍යයෙන් අර අවුරුදු උත්සවවල තියෙනවා බාධක දිවිතර. ඒ බාධක දිවිතන් සමහර වෙලාවට තියෙනවා බයිසිකල් එක හිමීට පැදීමේ තරගය කියලා එකක්. මේ දී ඇති දුර වැඩිම වෙලාවකින් යන එක නදිනේ. හැබැයි බිම තියන්න බෑ කකුල. බැලන්ස් එක නැති කරගෙන අඩු අඩුම වේගයකින් දී ඇති දුර ප්‍රමාණය වැඩිම වෙලාවකින් යන්න පුළුවන් කෙනාට තරඟයක් තියෙනවා. එහෙම නැත්නම් අතනමැද බාධක ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම උසුළු විසුළු බාධක තියෙන්නේ. ඒව හරහා යන එකනා දින. අන්න වගේ මේ කායනපසන වේදනාපසන දෙක අතර තියෙන මේ මාරුව මේ සංක්‍රාන්තිය, මේ පරිණාමේ, මේ විපරිණාමේ සම්‍යක් දෘෂ්ටියක් සහිතව ගන්න එකනට තේරෙයි. අපි ලැබපු manussාත්ම භාවයේ තියෙනවා නම් ඒ manussාත්ම භාවයේ පිට ගෑවිලා තියෙන මේ ගෑනුකම පිළිමිකම කලබලකාරී ජීවිතයේ සාන්ත ජීවිතය ඒව සේරම විනිවිදින්න පුළුවන් ඒ විනිවිදීම සඳහා සමාධිත්‍ය අවශ්‍යයි සම්මා සංකල්පය අවශ්‍යයි ඒ සම්මා සංකප්ප සම්මාදිට්ඨිය යනකොට අපිට තියෙන මේ බාහිරින් ඇවිල්ලා තියෙන අභියෝග සියල්ලම බාධක දිවි තරජීවි මේ තරඟයක තියෙන බාධක ටිකක් වගේ ඔය එකක්වත් කරන්න බැරි දේවල්. කළ හැකි දේවල්. ඒක ඒ නිසා ඒ කායනුපසනාවදලා වේදනානුපසනාවට හැරෙනකොට භාවනාවේදී සිටින මේ විවිධාංගීකරණය විචිත්‍රාංග ගතිය හොඳට තේරුම් අරගන්න මේ විපස්සනා කරනකොට සතිය ඉස්සර කර ගැනීම කියන එකයි මම දකින්නේ මූල මූලිකම රහස කියලා. මම ඒක ආරක්ෂා සහිතවයි කියන්නේ මොකද හේතුව සමාධිය ඉස්සර කරගෙන යන කට්ටියට උනත් ශාසනයේ සඳහන් වෙලා තියෙන සමාධිය ඇති වෙන්න ආසන කාරණාව සතියයි කියලා. දැන් සතිය වැඩෙනවා නම් සමාධිය එයි. නමුත් මම අවධාරණය කරලා කියනවා සමාධිය ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් මන් දෝත්සහි වෙන්න ඉඩ තියෙන වෙයි. ඒ වගේම මම තවත් පැත්තක් කියනවා මේ සමාධිය ඉස්සර කරන්න යන්නේ කනට භාවනාවේ ප්‍රතිඵල වලට ඇලීම නම් අමතර උපක්ලේශය නිසා ඒ පුද්ගලයා මේ හැම ලැබෙන සෑම ලාභයක්ම සංකර කර ගන්නවා සංකීර්ණ කර ගන්නවා. සතිය ඉස්සර කරන යන්නේ කන හොඳටම දන්නවා මේ ගමනේදී ලාභත් හම්බ වෙනවා පාඩුත් හම්බ වෙනවා ලාභ වලට සුඛ වේදනා ඇති කරන්නත් එපා පාඩු වලට දුක් වේදනා ඇති කරන්නත් එපා මේවා වේදනාවන්ගේ මේ කායනපසන ඉක්මවට පස්සේ ඇති වෙන වේදනාවන්ගේ මේ හොල්මන් විතරයි ඔක ඉච්ඡර මහ ලොකුට ගණන් ගන්න එපයි කියලා ඒක සත්‍යයට ලක්කරන උත්සාහ කරනවා. ඒක නිසා ඒ මෙතෙන්දි මම කැමති සරුවචනාංශික වෙන සූත්‍රයක උද්ෘතයක් අරගෙන මම මේ මතු කරගත්ත කාරණාව ටිකක් එලිපෙහෙලි කරලා දක්වන්න මම උද්දෘත කරන්න කැමති සංයුත නිකායෙම සලායතන සංයුත්තේම තියෙන මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ එක ජවනිකාවක් බොහොම ලස්සනට එළිය වටලා පෙන්නනවා. ඒකෙදී විච සංසිද්ධිය කියනවනම් ඒ පසුබිමත් ඒ ඉතිහාසයත් නිදානියත් යෝගාවචරයට හරි විවේකයක් කරන් දෙනවා. එහෙම නැත්නම් ලොකු ස්පාසුවක් කරන් දෙනවා. ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මේ මේ ජීවිතේදීම භාගවතනස දැකපුගේ ප්‍රෝජන ගන්න ඕනේ කියලා ඊට හදාගත්ත ප්‍රගතිශීලී අවංක උනන්දුවක් හිතේ ඇති හාමුදුර කෙනෙක්. ඊළ සරුවචනන්සට වැඳලා කියනවා ආසරයි ස්වාමීන් වහන්සේ මම විවේක තැනකට ගිහිල්ලා බණ භාවනා කරන්න කැමති. මට ඒ නිසා නිතර යන්න දෙන්න බෑ මට කමටහනක් තියෙනවා. සරුවචනන්සේ කියනවා මම හැමදාමත් මෙච්චර බණ කියද්දී එක එක නැවිලා වෙන වෙනම කමට හංගිල්ලනේ. මේක මට කරන මහා කරදරයක් කියලා වගේ නිකන් අර ආරාධනාවට සාදර වෙන්නේ නැතුව මේ නිකන් හලහප්පන හලහප්පලි වල ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියනවා මේ ස්වාමීන් වහන්සේට හිතේ පසුබිම සකස් කරා. ඉතින් එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ ආන බුදුහාමුදුරුවෝ යං කිංචි රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න ස්පස්සති න පස්සිසanti තස්සතේ හෝති සුඛං වා දුක්ඛං වා කිය. මාළුකි පුත්‍රය උඹ රූපයක් යම්කි රූපයක් තියෙනවා උඹ දැකලත් නැහැ දැන් දකිමිනුත් නැහැ දැන් බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැහැ. අන්නේම රූපෙකින් උඹට සැපක් දුකක් එයිද කියලා. ඉතින් මාළුකි පුත්‍ර සාන්ත ඍජු උත්තර දෙන්නේ නැහැ කියලා. යම්කිසි රූපයක් දෙන ලෝකේ අපි දැකලත් නැහැ. දැන් මේ මේ දැකමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්තම්. එවැනි රූපෙකින් අපිට දුකක් එන්නේ නැහැ. ඒතර චන සද්දයක් යම් කිසි ලක් තියනවා අහලත් නැහැ, අසමිනුත් නැහැ, ඇහිලත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, අසමිනුත් නැහැ, අසන්න වෙන්නෙත් නැහැ. ඒ දුකක්. ඊගාට ගන්ධයක් කියනවා ඒ ගඳ වැඩිලත් නැහැ දැනට වදිමුනුත් නැහැ ගඳ බලමිනුත් නැහැ ගඳ බලන්න වෙන්නේ නැහැ යම් කිසි රසයක් ලෝකේ තියෙනවා ඒක විඳලත් නැහැ විඳින්න වෙලත් නැහැ දැන් විඳිමිනුත් නැහැ විඳින්න ආසාවක් ඉස්සරහට අවස්ථාවකුත් නැහැ ඒකම යම් කායයට පහසක් තියෙනවා ඒ පහස විඳලත් නැහැ දැන්ට විඳිමිනුත් නැහැ දැන් විඳින්න යෙදවිලත් නැහැ මාත්‍ර යන්නේ නැත්නම් සැපත් දුකක් තියෙනවා මනසටත් කායයටම දැම්මට පස්සේ ශාන්තේ සුද්ධ උත්තරයක් දෙනවා නැහැ ඉතින් මේකෙන් මේ එතන බුදුහාමර එතන නැතක නැත කරලා කියනවා ඔබට දුකක් එනවා නම් දුක එන්නේ මේ දැන් විදින රූපෙන් තමයි. දැන් මේ විදින රූපේ ස්පර්ශය නැති වුණා නම් එතන දුක ඉවරයි. ඉතින් මේක ටිකක් විප්ලවකාරී අදහසක් සමහර විටක ගිහියෝ චෝදනා කරන්න ඉඳ තියෙනවා. කොහොම හිතන්න පුළුවන් සංඥා වහන්සලාට බෑ අපිට බෑ කියලා. මොකද ඕගොල්ලෝ හරි අයිතිවාසිකමක් කියනවා ඇති වෙච්ච දේවල් කනගාටු වෙන එක නිකටල්ලේ තියන චරිචුරු ගානක ලොකු අයිතියක් කියලා හිතාන ඉන්නවා පෞල් කන කට්ටිය. ඒකට කියන එක කෙරුවේ නැත්තම් කැක්කමක් නැතිකම කියලා. කවුරුහරි මල ගෙදරට ගියාම මූණ අට කරගෙනම හිටියේ නැත්තම් හරි. hina වෙලා හිටියට ඒ ගැළපෙන්නේ නැහැ මල ගෙදරට ගැළපෙන්නේ නැහැ. කවුරු hina වෙලා හිටියොත් හිතන්නේ ඒක මල ගෙදරකට හරිනේ කියලා. ඒ වගේම මගේ ස්වාමියා මැරුණොත්, භාර්යාව මැරුණොත්, දරුවෙක් මැරුණොත් අඬන්නම ඕනේ. ඇඬුවේ නැත්නම් ඒ යුතුයකම ඉෂ්ට උනේ නැහැ කියලා. එතකොට ප්‍රභාකරන් මැරිච්චාම කැවුම් යන්නම ඕනේ. නැත්නම් ඒක ඒ කියන්නේ කැක්කුමක් නෑ සිංහලකමක් නෑ. ඒ වගේම ලංකාවේ හමුදාය කවුරු හරි මැරුණොත් එහෙම ඒකට කන ගැටලා මූණ අට කරගෙන ඉන්න ඕනේ. ඒ තමයි ජාතික කැක්කුම. ඉතින් මේ වගේ දේවල් තමයි ඔය සාමාන්‍ය ගිහි ලෝකේ තියෙන ඔබ පැවිද්ද අතරත් ඌට වැඩිය භයානකයි ඔය රෝගේ. එහෙම නමුත් පැවිද්දන්න පුළුවන් ඕන නොකර ඉන්න. මහලුකි පුත්තු සානස මේකේ පොයින්ට් එක ගන්න. මේ ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ දුක ස්පර්ශය පදනම් කරගත්ත දෙයක් ස්පර්ශය කියලා කියන්නේ මම දැන් මෙතන. මේ වෙලාවේ මේ චිත්තක්ෂණයේ ඒ ඇතිවෙච්ච දුක ඒකට ඇතිවෙච්ච ස්පර්ශය ඒ ස්පර්ශයගේ ගෙවන් දැමීම ගෙවා දැමීම මේකමයි දුකේ මුල දුකේ දුක දුකට මුල දුක ගෙවන් කිරීම, ගෙවන් කිරීමට මුල කියන ධම්ම්‍ය දෘෂ්ටි ඇති කරගත්තා නම් අපි ඇත්තටම සෑහෙන දුරට නිවන් දැකලා නමුත් අපි හිතනවා අතීතය ගැන පශ්චාත්තාප වීමේක මාතෘත්වේ නැත්තම් පිතෘත්වේ කියලා. සහෝදරකම නෑදෑක. අනාගතය ගැන සැලසුම් කරන එකත් අනිවාර්යම කළ යුතුයි. ඉතින් මේ නිසා අපි පැමිණෙන්න තියෙන දුක් සහ පැමිණිච්ච දුක් රාශියක් රාමු කරගෙන පිටි එල්ලලා බලාගෙන නිකටල්ලේ තියාගෙන අඬ අඬ ඉන්න. නමුත් දුකේ එහෙම එකක් නෑ. දුක එතන එතන උපදින දෙයක්. ඉතින් ඒ නිසා මේ බණ ඇහුවට පස්සේ ආනුක පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ මේක වැටහිච්ච හැටි. සර්වඥා සඳහන් කරන තිනවා රූපන් දිස්වා සති මුට්ටා පියනිමිත්තම් මනස්කරෝ. දැන් අපි රූපයක් දකිනවා. ඒ පුද්ගලයා මේ කියන සම්මාදිට්ඨිය නේ. මේ කියන සතිය සමාධිය නෑ. ඒකලි වල ඒ දැකපු රූපේ නිසා නිමිත්තක් ගන්න. දකින්න රූපේ එකක් රූපෙන් ගන්න නිමිත්ත එකක්. ඒ නිමිත්ත එක්ක සුභයි එක්ක අසුභයි. ඒ සුභ හෝ අසුභ භාවය කියලා කියන්නේ Tamange හැදියාව තුළින් ඒ රූපයට ආරූඪ කරන දෙයක්. රූපයේ සුභ අසුභ නෑ රූපේ රූපේ. නමුත් ඒ රූපේ බලනකොටම මේක දැක්ක හොඳයි දැක්ක නරකයි දැක්ක මංගලයි දැක්ක දුමංගලයි මේ උදේ පාන්දර මේක දැකිය යුත්තක් මේක නොදැකිය යුත්තක් කියලා නිමිත්ත කරගන්න. ඒක නිසා රූපන් දිස්වා සති මුත්ත සති මුත්ත කියලා කියන්නේ සතිය ප්‍රධාන තැන නෑ. මූඩ සතියක් කියලා කියනවා. කලකොල වෙච්ච සත්‍ය කියනත බලනකොට පිය නිමිත්තම මනස්කරෝති. එතකොට යා මනස්කාරයට ගන්නේ දැකපු රූපේ නෙවෙයි දැකපු රූපේ මත Taman ආරූඪ කරන ලද ඒ නිමිත්ත. ඊට පස්සේ සාරත්ත චිත්තෝ වේදේති. ඊට පස්සේ ඒ දැකපු රූපය මතින් ඇතිවෙච්ච මේ මංගල භාවය, අවමංගල භාවය හොඳයි නරකයි කියන එක මත එක්ක රාගානුසයෙන් එක්ක ද්වේෂානුසයෙන් යුක්ත වික වින්දනය කරනවා. අනේ අම්මේ මගේ ඇස් දෙක කොච්චර පින් කරලා තිබුණාද මම මෙහෙම දෙයක් දැක්කනේ කියලා එහෙම නැත්නම් මගේ කාලකන්නිකමට මම දෙමේ අවාසනාවන්ත දෙයක් දැක්කනේ කියලා ඒ දැකපු දේ මත බැඳිච්ච හිතකින් හෝ ගැටිච්ච හිතකින් යුක්ත වේක වේදනා කරනවා. ඒ නිසා මේ ස්පර්ශය රූපයක් වුණාට අපි විඳින තැනට යනකොට අපි විඳින්නේ රූපයමද නැත්නම් රූපෙ මතින් ගත්ත නිමිත්තද කියන එක. ඒකේ සරුවචනාංශික වචන වලින් කියනවනම් සමහරලාට කියනවා නිමිත්තක් ගායි හෝති ව්‍යංජනක් ගායි හෝති කියලා. අපි රූපය දකින්නකොට මේ රූපේ නිමිත්තක් ගන්න. එනිතම් අනුව්‍යංජනයක් කරගන්න. ඒ රූපේ මුළු එකම අපිට පේන්නේ. ඒකෙන් අපිට රිදවන කැලල විතරයි අපි තමාට දකින්නේ. එහෙම නැත්නම් අපි පිනවන කැලල විතරයි දකින්නේ. රූපේ ඇති හැටියෙන් අපිට දකින්න බෑ. මොකද අපේ හිතේ තියෙන සංඥාව සහ අපේ හිතේ පරණ ගිනාපු පෙළ ගැස්ම, දුචර්චික, පෞරුෂත්වය නිසා ඒ දේ මත අපි නිමිත්තක් ඇති කරගන්න. ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් කරනවා. ඊට පස්සේ අපි ඇත්තටම සාරත්ත හිතෙන් විඳින්නේ අපි ඇති කරගත්ත ඒ ව්‍යංජන අනුව්‍යංජනේ හෝ එහෙම නැත්නම් ඒ නිමිත්ත. සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. ඒකට බැස ගන්නවා ඊට පස්සේ. ඒ කියන්නේ මේකෙන් ගන්න තියෙන්නේ ඒ රූපේ නම් ඒ චිත්තක්ෂණ නැතිලා යන්න ඉඩ තියෙනවා. මේ මිනිස්යාට මේ රූපේ දැන් දැක්කා රූප ප්‍රිය එකක් වෙන්න ගමු. ඒ ප්‍රිය වෙනුවට ඊගා චිත්තක්ෂණ ශබ්ද අහන්න පුළුවන්. නැත්තම් ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන් බෑ. මෙයාට අර රූපෙට ඇතිවෙච්ච ප්‍රිය ගතිය නිසා නැවත නැවතත් නැවත නැවතත් දැකීමේ ආසාවක් නැත්තම් ඒ රූපයටම වැස ගන්න ආසාවක්, নিমগ্ন වෙන ආසාවක්, ගෙවදින ආසාවක් පහළ නැත්තම් දෙන්නත් එක්ක මොකද්ද සම්බන්ධයක් ඇති වෙනවා. අජෝස කිට්ටති කියලා කියන්නේ බැසගෙන වෙෂි. নিমগ্ন වෙලා වෙෂි. ඉතින් මෙතනදී අපි පැතිකඩ කීපයක්ම කියනවා. එකක් තමයි අර ඉස්සල්ලාම චක්කු විඥානය පහළ වෙන්න නම් බාහිර රූපයක් ආපාදගත වෙනවා. නමුත් මේ බලන දැකපු දේ පිළිබඳව නිමිත්ත ගත්ත තැන ඉඳලා අපිට ඒ රූපේ තිබුණත් නැතත් අර හිතෙන් ඇති කරන හිතෙන් වගුරුවන ඒ වේදනාව නිසා බැස ගැනීම නිසා අපි දිගින් දිගටම හීන ලෝකයක අර රූපයත් එක්ක දිගට දිගට ගත කරනවා. ඒකට අභියෝගයක් වශයෙන් කියන්න බලන ඕන්නම් ඒක හොඳ නැත්නම් ඊගාව සද්දේ අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන් බෑ. ඒක අකමැති වුණත් අපේ හිත නැවත නැවත ඒටම යෙදෙනවා. ඒට යෙදිලා යෙදෙනවට අපි බුදුහාමර පාවිච්චි කරන මේ läග ගන්න. එළඹ වාසය කරන. තංච අජ්ජෝස තිට්ඨති. තත්ත වද්දති වේදනා. එතකොට මේ ගත්ත වේදනා රැල්ල අසුබනම් එහෙම නැත්නම් දුක්කන දුක් වේදනා තීව්‍ර වර්ධනයක් සිදු වෙන චිත්තක්ෂණ වාද චිත්ත වීඩියක් වීඩියක් පාස සුඛයක් නම් ඒ මත්තම රාගේන දිගින් දිගට දිගින් දිගට රාගේ වඩනවා දැන් මේ මිනිස්සයා රූපේ නෙවෙයි බලන්නේ නමුත් හිතෙන් ඇති කරගත්තු චිත්ත වීදි රාශියක හිතින්ම ඇති කරගත්ත වේදනා මත පුදුමාකාර වේදනා පෙරහැරක් Java කැවෙන, කස කැවෙන වේදනා පෙරහැරක් ඇති කරගන්න. ඊට පස්සේ අනේකාරූප සම්භව. ඊට පස්සේ මේ මිනිස්සයා අර ඉස්සල ප්‍රස්තුත වෙච්ච මූලික රූපයේ මතින් හිතින් රූප, හිතින් හීන, හිතින් චිත්ත රූප කෙලෝරක් තුමා. දැන් මේ රසයේ තියෙන තාක්කල් දිගින් දිගට දිගින් දිගට රූපමව මව යනවා. අභිජ්ජා ව්‍යේසාව චිත්තම සූපහඤ්ඤති. එතකොට මේ මනසට එක්ක දැඩිම දැඩි ලෝභයක් පහනවා මේක නම් මම ගන්නවා මේක මම ලොක් කරලා ගියා ගන්නවා මේක මම මෙහෙ ඉතින් ඊට පස්සේ අර මුරුංග ගහයට බුදියගත්ත මිනිහා වගේ ඉතින් දිගින් දිගට දිගින් දිගට සලසනවා නරක දෙයක් දැක්කනම් මම මේක විනාශ කරන්න ඕනේ නැති කරන්න ඕනේ ආයෙ කෙනෙකුට මේක මූණ තියන්න හොඳ නැහැ මගේ දරුවෙකුටත් මේක පේන්න තියන්න ඕන කියලා ඒකත් එක්ක වෛර කරනවා එතකොට හිතේ උපහඤ්ඤණයක් ඇති වෙනවා හිත දැඩි වෙහෙසකටපත් වෙනවා මේ යකඩයක් රත් වෙච්ච යකඩයක් හයියෙන් අල්ලගෙන ඉන්නවා නමුත් ඒක අතහරින්න හිතෙන්නේ. ඒ මොකද ඒ තරමටම මේක දැන් මගේ කරගන්න. ඊට පස්සේ ඒවන් ආචිනතෝ දුක්ඛං මේ වෙන්නේ මේ විදිහට මේ මිනිස්යා මේ රූප බැලීම මැදි බුදුමාකාර දුක්ඛන්දක් ඇති කරනවා ආරාණිබ්බාන උච්චති. කදාකවත් නිවන නෑ නිවනින් ඈත් වෙන්න පටන් ගන්නවා. මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මේ කියන්නේ බුදුහාමුදුරන් කියනවා රූපං දිස්වා සති මුට්ටා පියනිමිත්තං මනසිකරෝති තරත චිත්තෝ වේදේති පංච අජෝත තිට්ඨති මේක රූපේ සම්බන්ධයෙන් වේදනා සම්බන්ධයෙන් එන ශබ්ද සම්බන්ධයෙන් කන්ද රස පහස හැම දෙයකටම මේ රාමෝ යටතේ ගත හයක් මේ මේ ස්වාමීන් සඳහා. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් එදිනෙදා අපි ජීවිතයේ එහෙම නැත්නම් අපි එදිනදා අපේ දවසක ගැලුවොත් එහෙම මම සාමාන්‍ය මට මතක් වෙන නිදර්ශනය තමයි අපේ ලංකාවේ වගේ රටක මම දන්නේ දැන් නම් හරියට ඉලක්කම කොහොමද කියලා මේ ටෙලිවිෂන් එකේ channels කීපයක්ම තියෙනවා. ඒ channel එක පෙන්නනවයි කියලා හිතමු ඉතාමත්ම අසભ્ય දර්ශන. එහෙම නැත්නම් ඉතාමත්ම වටිනා ධර්ම කතාවක්. ඒ පෙන්වුවාට පස්සේ අර අසભ්‍ය දර්ශනය බලන එකන හිතෙන් සමානව ද්වේෂ කරනවා අනේ ලංකාවට වෙච්ච දෙයක් කිසිම සભ્યත්වයක් නැහැ මේ මැජික් පෙට්ටිය හැම ගෙදරකම තියෙනවා දෙමාපියොත් එක්ක ඉඳගෙන බලන්න තියෙන. එතකොට මේ අසભ્ય දර්ශනේ කී දෙනෙක්ගේ බයලජ්ජ නැති කරයිද? එහෙම නැත්නම් හිරියොතක් නැති කරයිද? අනේ අපිට වෙච්ච දෙයක් කියන හැබැයි ටෙලිවිෂන් එක වහන්නේ නැහැ. channel එක මාරු කරන්නේත් නැහැ. ඒකල පත්‍රයට ලියනවා බහුවෙන්ද අනේ අපිට විචිදී ඈ බලන්න මේ වගේ දේවල් අද පෙන්නනවා මේ මේ වෙලාවට පවුලෙම කට්ටිය ටෙලිවිෂන් බලන වෙලාවේ මෙහෙම පෙනෙන්නේ මේ මනුස්සයාට ඕන නම් ටෙලිවිෂන් එක ඕෆ් කරන්න පුළුවන්. හැදියාවක් තියෙන නිසා channel එක මාරු කරන්න. මේ දෙකම කරන්නේ කරලා ඉවරලා සදාචාරය ගැන ඩිරෙක්ටර්ට බලන්න. කියන්න තියෙන්නේ මෙයාම තමයි ඩිරෙක්ටර්. මෙයාට ඕන නම් ඒක හොඳ නැත්නම් වෙන් කරන්න තිබුණා. වෙන් කරන්න බෑ. ඒක ඊටාම ප්‍රියමනාප දර්ශනයක් වුණත් අප්‍රියමනාප දෙයක් වුණත් මේ මනස එක බැලුවට පස්සේ තමයි ඒකට අහුවෙලා මත් උනාට තෙත් උනාට පස්සේ තමයි පත්‍ර වලට ලියන්නේ. අන්න ඔය සෙල්ලම තමයි අපිට පුළුවන් channels 6ක් තියෙනවා මේ අපේ machine එකේ ඕන රූප බලන්න පුළුවන් නැත්නම් සද්ද අහන්න පුළුවන් නැත්නම් ගඳ බලන්න පුළුවන් නැත්නම් රස බලන්න පුළුවන් පහස විඳින්න පුළුවන් හිතන්න. නමුත් අපි රූපයක් බලන්න ආසාවක් පහළ වුණාට පස්සේ අපි කොච්චර කොර වෙනවද කියනවනම් අපිට සද්ධාහන පැත්තට මාරු කරන්න පුළුවන් බවක්වත් අපිට තේරෙන්නේ. අපේ දක්ෂතාවය අපේ නැති වෙනවා. ඒ කියන්නේ රූපෙට ඒ තරම්ම බැඳී ගන්න. මේ මේ සාරවත් දේශන හැටියට බලනකොට රූපයක් දකින්නට uppajjati manapan uppajjati amanapa. මනාපේ වමනාපේ පහළ වෙලා ඒ මනාපේ අමනාපේ දිගේ යනවයි කියලා කියන්නේ ඊගාවට පහළ වෙන චිත්තක්ෂණේ සද්දයක් අහන්න ගඳක් බලන්න රසක් බලන්න කිසිම නැතුව අරහිම ඇලී බැදී ගණ ගන්න ගතියක් තියෙනවා. මෙන්න මේ වැඩේදී මේ වේදනාව විඳීම පුදුමාකාර විදියට මේ වැරදි මාර්ගේ නැත්නම් <clears throat> වර්තමානයේ පිට පන්නලා වේදනාව දිගේ ගෙනියන්න පටන් අරගත්තට පස්සේ ශීඝ්‍ර වේගයකින් ජව කරනවා. ජව කරනාට පස්සේ මේ මනුස්සයාට මුළු ලෝකෙම එච්චරමයි තියෙන්නේ. ඒක දිගේ තමයි යන්නේ. ඒක නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේගේ මේක ਸਰුවචනාංශේ නැවතත් ශ්‍රීමුක දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. මොකද මේකේ තරම එදිනෙදා ජීවිතයේ අපි ළඟ සිද්ධ වෙන දෙයක්. මේක මේක අපිට තේරෙන්නේ නැති වෙන්න හේතු තුනක් තියෙනවා. එකක් තමයි අපේ රුචිකත්වය පාක්ෂික දෙයක් බව. මගේ රුචිකත්වය අංශභාගයක් බව, පැත්තකට හැරිච්ච එකක් බව, චපල දෙයක් බව, ඇද දෙයක් බව කවදාකවත් අපි පිළිගන්න කැමති. අපි ඒ වෙනුවට උත්සාහ කරන්නේ මගේ රුචිකත්වයට මුළු ලෝකෙම ගන්න පුළුවන් නම් ඒ වගේ කැත්ත අධිරාජ්‍යවාදී අදහසක් හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා. දෙක තමයි මේ මේ වංචනික ධර්මයේ මත තමයි උපාදාන පරිවර්තනය සිද්ධ වෙන්නේ. මේ පංචස්කන්ධයට බැඳීගෙන හැමදාමත් මේ මනුෂ්‍යාත්ම භාවයෙන් මැරලා ආය මනුෂ්‍යාත්ම භාවයක උපදිලා ඒකෙත් මේ විදිහටම කරලා තිරිසං ආත්ම, ත්‍යක්ෂ ආත්ම, പ്രേතාත්ම දිගේ මේ යන්නෙම අපි වර්තමානයේ ජීවත් වෙනවා වෙනුවට ඇතිවෙච්ච නිමිත්තක් දිගේ තරංගා ප්‍රපංච කරන හීනමවනවා. මෙන්න මේ වැඩේ දිගේ යන්න ගත්තාම අපිට කවදාකවත් ඇති හැටිය තියා යමක ඇති හැටිය තියා වර්තමානයේ හිත පැවැත්වීමටවත් බැරි සත්‍යකටපත් වෙනවා. ඒ නිසා ෂටගති මායාවී ගති කියන අපේ තියෙන ප්‍රകൃතියෙන් බැහැර වෙච්ච චපල ගති දෙක තුන්වෙනි වශයෙන් තියෙන ධර්මයේ වංචනික බව ලෝක ස්වභාවයේ මේ සංසාරගත ධර්මවල තියෙන වංචනික බව නිසා අපි මේක පිළිබඳව යහදක්මක් නැතුව සම්මාදිටියක් නැතුව භාවනා කළා මේ මට අවසර දෙනවා නම් මම කැමැති විස්තර කරන්න ඇස් දෙකෙන් නරක අසභ්‍ය රූපයක් හෝ සභ්‍ය රූපයක් දැකලා ඊට ඇලී ගන්නවා වගේම භාවනා කරනකොට චිත්ත රූප වර්ගයක් මතුවේ. ඒ චිත්ත රූප වලදී වේදනානුපස්ස වේදනානුපස්සනාව සම්බන්ධ කරන අපේ පොතේ උපක්ලේශ 10ක් හඳුන්වලා දෙනවා. ඒ උපක්ලේශ 10ම මාර්ගය අමාර්ගය දෙක මුහා කරන ගතියක්. විශේෂයෙන්ම කායනුපස්සනාව සාර්ථකව නිම කරපු යෝගාවචරයා මේ ඕබාස ඥාන පීති පස්සද්ධි උපේක්ඛා උප ဋ ාණ පග්ඝහ ආදි වශයෙන් භාවනාවකදී බලාපොරොත්තු වෙන හොඳ ಗುಣධර්ම. එහෙම නැත්නම් සෝබන චෛතසික කියලා අපේ අපි ධර්ම හඳුනන්නේ ඒවා සේරම කවදාකවත් නැති වෙච්ච විදියට එන්න පටන් ගන්නවා. දැන් ගිරිමානන්ද සූත්‍රය නැත්නම් ආනාපාන සති සූත්‍රය පෙන්නනවා ඒ පුද්ගලයාට පීති පරිසංවේදී අසසී සාමීති සික්කති පීති පරිසංවේදී පස්සසී සාමීති සික්කති සුඛ පරිසංවේදී අසසී සාමීති සික්කති සුඛ පරිසංවේදී පස්සසී සාමීති සික්කති මේක ඉස්සලා එක තැනක ඉඳගෙන ඉන්නවත් බෑ වේදනාව විඳින කෙනා යම් ප්‍රමාණිකින් යම් ආකාරයකින් කායනපස්නාවේ සාර්ථකත්වයට යනකොට ඒ මනුස්සයාට මේ ඉඳගෙන ඉඳීම ආස්වාස ප්‍රසවාසයේ පවා ප්‍රීති දනවන්න කියන්නේ මේම ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. යාට තේරෙනවා මේක හුස්ම රැල්ලක් ඇතුලේ සියලු ජීව ශක්තිය කියන. සියලු සෝකිරීම කියන. සියලු සපතිය. සියලු නිර්ආමිෂ ප්‍රීතිය කියනවා. ඒක ඇතුළට මට වෙලා ඉන්න නැත්තම් කොච්චර හොඳ ඇස් දෙකවත් අරින්නට ඉන්න තියෙන හොඳයි කියන තරමට ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඊට පස්සේ සුඛයට ගියාට පස්සේ සන්තෝෂේව පනීතෝච සුඛෝච විහාරෝච කියන විදිහට මේ ආස්වාද ප්‍රසවාස භාවනාව සාන්ත වූ ප්‍රිය වූ සුවේ ලබන්නා වූ දෙයක් වඩපත් වෙනවා. මේ දෙක මේ දෙකක නිදර්ශනය මෙතන පෙන්වන පීචි සුඛ කියලා අටුවාචාරින් වහන්සේලා හැමතැනම එකතු කරලා 10ක් පෙන්වනවා. ඕභාස කියලා පෙන්වන්නේ ආලෝකයේ හිතේ. උගක් වෙලාවට වර්ණ ආලෝක පේන්න පටන් ගන්නවා. ඥානයක් පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනොනම් එයාට එයාට කියන්න පුළුවන් තව විනාඩි 15ක් යනකම් නැත්නම් විනාඩි 20ක් යනකම් 30ක් යනකම් මට මොන බාධාවත් ආනපනින් ඉන්න පුළුවන් කියලා. මේ පරියන්කේ හොල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඇස් දෙක ඇස් පිල්ලම් ගහන්න නැතුව ඉන්න පුළුවන්. මොන දේ වුණත් මට ඉස්සරහට යන්න පුළුවන් කියලා අර කාන්දා ශක්තිය ඥානයකින් පෙරදක්මක් වඩපත් වෙන්න පටන් ගන්නවා. ඥාන, ඕපාස, පීති, පස්සද්දි. පස්සද්දි කියලා කියන ඒ සංසිඳීම එයාට තේරෙන්නේ Taman මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම අයිස් කුට්ටියකට තියලා හිර කෙරුවා. නැත්තම් වීදුරු කුට්ටියකින් එහෙම හිර කෙරුවා වගේ ඒක ඒක විසින්ම නඩත්තු කරනවා. ඉස්සර වගේ වැක්කිරණ ගති, දැඩි උනන්දු වෙන ගති මොකක්වත් නැහැ. තාමත්ම සමශීතෝෂ්ණව මේ කය ඉරියව්ව පැවතෙන්න පටන් ගන්නවා. පස්සද්ධිය. ඒවන් සුඛය. ඊට පස්සේ උප ဋ ාණේ කියන සතිය එළඹ හිටින සතිය තමයි තේරෙන පටන් ගන්නවා දැනුයි ඔන්න මට සතිය තේරෙන පටන් ගත්තේ මෙතෙක් කල තිබුණ සතිය ඇති වෙනව නැති වෙන නැගිටිනව වැටෙන දැන් නෑ දැන් වැටෙන්න නැතුව මට යන්න පුළුවන් ඒ නිසා මේ සතිය නිකන් හරියට ගමනට හම්බෙච්ච හැරමිකයක් වගේ අපෝ මේක තියෙනවනම් මට සක්මනේදී සතුටුමත් වෙන්න පුළුවන් එදින්දා ජීවිතේ සතුටුමත් වෙන්න පුළුවන් කතා කරනකොට සතුටුමත් වෙන්න පුළුවන් කියලා අන්ධහැර බාන්න පුළුවන් තරමට සතිය. ඊට වීර්ය කියන පග්ගහිත වීර්ය තේරෙන පටන් අර ගන්නවා මං වාගේ මට අහුවෙච්ච විදිහට භාවනා කරනවා නම් කොයි මිනිහද භාවනා නොකරේ ඊට පස්සේ මම නම් ආයෙ නෑ කවදාකවත් නිදිමතක් ගැන චෝදනා කරන්න ආයෙ නෑ කවදාකවත් මම භාවනා කම්මැලිකමක් ගැන චෝදනා කරන අද තමයි මට පදම වුනේ මේක තමයි නියම වීර්යය මේ වීර්යයේදී රූපත් නැතුව ඇහත් නැතුව සද්දත් නැතුව කනත් නැතුව ගඳත් නැතුව නාසයත් නැතුව දිවත් නැතුව රසත් නැතුව සුඛෝභෝගී දේවලුත් නැතුව කයේ පහසක් නැතුව හිතට හිතවිලිත් නැතුව හිතේ කරදරයක්වත් නැතුව නිරාමිෂ ප්‍රීතිය ලැබෙන්නේ මේ මේ නියමම වීර්යය තමයි මම මෙතෙක් කල් මෙවා කලබල කරගත්තා කියලා අර වීර්ය පිළිබඳව තමයි ලොකු කියන්නේ කොහොම හරි කියනවා තමන්ගේ ආත්මය එහෙම නැත්නම් මම අයනේ උඹල දක්වන විදිහට වීර්යයෙන් පටන් ඊට පස්සේ මේ විදිහට උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා මේ දෙපැත්ත පේන්නේ වීර්යය සමාධිය සමබර වීම සද්ධාව එහෙම නැත්නම් ප්‍රඥාව සමබර වීම වගේ මේ උපේක්ෂාවක තියෙන ගතිය පේන්නේ පොළොස් සම්බුලක පදම. ඒක හරියට පදම ආවට පස්සේ තේරෙනවා මේ කොච්චර තුන පහ තිබුණත් කොච්චර වුණත් හරියට පදම එනකොට ඒ පොළොස් වලට ගඳක් එනවා රසක් එනවා පහසක් එනවා ඒ පදම තියෙනවා. අනිවාර්යයෙන් තියෙන මේ දේවල් තිබුණට අද තමයි පහේ යදන එක යෙදිලා තියෙන දැන් නම් මේක ලස්සනට තැම්බෙනවයි කියලා ඊට පස්සේ මේ ඇති වෙන මේ ඥාන පීති ඕපාස වලට පුදුමාකාර මමායනයක් ඇති වෙනවා ඒකට කියනවා නික්කාන්තිය කියලා නික්කාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු එකක් අයස්කාන්ත කියලා කාන්දමට කියන නම එහෙම නැත්නම් මේ නික්කාන්තිය සඳහන් කරන්නේ ග්‍රහ ලෝකේ ශීකුරු ග්‍රහයා නැත්නම් සිකුරුතරුව පායනකොට ඒක දිහා බලනකොට පේන තියෙන ඒ කාන්තිමත් ගතිය ඒ නිසා මේ පහළ වෙච්ච ආලෝකය මේක මගේ ආලෝකය මේක මගේ සමතාලෝකය මේක මගේ භාවනාලෝකය කියලා ඒකට අයිතිවාසිකම් කියන අර ඇති වෙන ඥානියට අර ඇති වෙන ප්‍රීතියට අර ඇති වෙන පස්සද්ධියට සුඛයට ඔක්කොම තමන්ගේ බුද්ධියට සින්න කරගන්න හදලා ඉතින් මේ විදිහට ඒ භාවනාවෙන් ඇති වෙන මේ නැත්නම් මේ විවේදනානුපස්සනාවෙන් ඇති වෙන මේ ඵල සියල්ල විශේෂයි මේ විදිහට පක්ෂග්‍රාහීව ව්‍යවෘත වෙනකොට ඒ පුද්ගලයා බොහොම ශීඝ්‍රයෙන් භාවනාවෙන් මූල කර්මස්ථානින් සතියේ ඈතට යන්න ඉඩ එනිසා මේ 10ට කියන උපක්ලේශක. මේ උපක්ලේශ මේ කතා කරගෙන ඉන්නකොට මෙහෙම අහනකොට අරසාවක් තිබුණට මමත් වෙනකොට නම් අරසාවක්. ඊටාත්ම මායාකාරී. ඒ නිසා මේ මේ සම්බන්ධයෙන් මේ වෙනස් නිදර්ශනයක් මම ගෙනහැර පාන්නම් මට මතක විදිහට එතකොට තේරුම් අරගන්න පුළුවන් මේක කොච්චරක් මේ අපි හිතන තරම් ලේසි නැද්ද කියලා. ඔය ඩැනියෙල් බ්‍රවුන් කියන මනුස්සයා මේ ඇමරිකාවේ කරපු රිසර්ච් එකක ප්‍රතිඵලයක් යා පෙන්නලා දීලා කියනවා ඉන්ටර්ෆේත් ඒ කියන්නේ එක එක සමයාන්තර දර්ශන වල ඉන්න තරුණ පිරිස් වලට කියලා කියනවා අපි මේ භාවනාවේ නැත්නම් ආධ්‍යාත්මික වූ මොළේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න හදන කැමති කෙනෙක් ඉදිරිපත් වෙනවා කියලා. තෝරලා තියෙන්නේ ඥානවන්ත තරුණ පිරිස. ඉදිරිපත් වෙච්ච අයට භාවනාවේ පරිසරයක් දීලා එක එක ආගම් වලින් බුද්ධ ආගම, Hindu ආගම, ශීඛ ආගම, කතෝලික ආගම, මුස්ලිම් ආගම හැම කෙනෙකුට දීලා කියනවා. දුන්නාට පස්සේ ඒ දීප උපදේශ අනුව හොඳට අරමුණේ හිත හිටියට පස්සේ අරමුණේ හිත හිටියට පස්සේ ඒ ඇත්තන්ටත් මේ වාගෙම ඕභාසයේ පහළ වෙන වෙලාවට මේ වශයෙන්ම කායික දැනෙන ප්‍රීති, පස්සන ප්‍රීති, පස්සද්දි සුඛ ඒ වගේම අරමුණට කාන්දමට ඇල්ලුව වගේ කරගෙන යන්න පුළුවන් ගති උපේක්ෂා පහළ වෙනකොට ඒ සෑම කෙනෙකුටම මේ භාවනා කෙරෙහි සහ මේ පරිශ්‍රණය කෙරෙහි සහ පරිශ්‍රණය මෙහෙවන කෙරෙහි මෙහෙවු නැත්නම් ආර්ධන කරපු අය පිළිබඳ ලොකු සද්ධාාවක් ඇති වෙනවා. කරන වැඩේ හරි කියලා. ඊපස්සේ ඒගොල්ලන්ට ප්‍රශ්නාවලියක් දීලා අහලා කියනවා මොකක්ද අත්විඳින්නේ ඒක පිළිබඳව ඔබතුබතුමල්ලා මොනවද හිතන්නේ. ඉතින් හැම කෙනෙක්ම කියලා තියෙනවා මම මගේ ජීවිතේ කවදාකවත් මේ ඇහෙන් රූප බලලා මෙහෙම සපක් විතර නෑ කනේ කනෙන් නාසයෙන් කනෙන් ශබ්ද අහලා මෙහෙම සපක් විතර නෑ නාසයෙන් සුවඳ බලලා මෙහෙම විතර නෑ දිවට රසමස උළු දීලා තින කොච්චරද මෙහෙම මේ පිරිච්ච ගතියක් හිතේ නෑ මම අන්තිම සුඛෝභෝගී දේවල් ඉඳලා තියෙන මෙච්චර සපක් නෑ හිතට කොච්චර දෝ මට ජාග්‍රහයි හිතවිලියක් තියෙන මේ වගේ නෑ මේක කවදාකවත් හිතුව නැති විදිහේ निराமிෂ ආධ්‍යාත්මික සුඛයක් ඒ නිසා මට මේක මම ඔබතුමන්ලට කරන සහයෝගය නෙවෙයි ඔබතුමලා මට දීපු වටිනා දෙයක් කියලා හොඳට ඒ ඒ ආගම් ගැන දන්නේ නැත්තෝ ලියලා තියෙනවා කතෝලික ආගම ගැන හොඳට දන්නේ නැත්තෝ කියලා තියෙනවා මේක තමයි අපේ ආගමේ මේ සියලු දේට මුල් වෙච්ච සියලු නිර්මාණ ඇති කරන ලද මූල දේවත්වය කියලා සඳහන් කරනවා මේකෙන් තමයි සියල්ලම මේකට හොඳ නරක කියලා දෙනවා මේක ਸਰව ව්‍යාපී මේක මේක කාලයේ තුන් කාලයෙන් පවතිනවා දේශයේ හැමතැනම පවතිනවා මේක තමයි සියලු ශක්තියින් ලැබීමේ මේ ජීවීම ලැබීමේ ද්‍රව්‍ය ලැබීමේ මූල ශක්තිය. ඒක නිසා මම හරි සන්තෝෂ වෙනවා අපි නියම මූල ආශ්‍රයට එහෙම නැත්නම් first course ප්‍රථම ආරම්භයට මම ගියා. අපි පොත්වල කියලා තිබුණේ මේක සිද්ධ වෙන්නේ මරණයෙන් පස්සේ කියලා. නමුත් මට කියන්න පුළුවන් ඒක අත්දකින්න පුළුවන්. ඒක ඒ තරම්ම ආශිති ගන්නවන දෙයක්, ශිලීලාරයක්, ආධ්‍යාත්මික වටන දෙයක් කියලා එයා කියලා තිබුණා මගේ ජීවිතයේ තියෙන උස්වස්ම ළඟාවීම මේක තමයි. ඒතර Hindu ආගම කතා කරන අය කිව්වලු අපේ පොත්වල හොඳට හදාරනකොට තියෙනවා බ්‍රහ්ම පදාර්ථය කියලා එකක්. මේ බ්‍රහ්ම පදාර්ථයෙන් තමයි මේ සියලු ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ. ඒක කාලයේ සහ දේශයේ හැමතැනම පැතිරිච්ච දෙයක්. ඒක ඒකෝ කියන නමින් සඳහන් කරලා තියෙන්නේ. ඒක ඊශ්වරයි හැම දෙයකම අධිපත්‍යය තියෙන හැම එකෙම මේක තියෙනවා. අදහන කෙනාට ඒකට යන්න පුළුවන්. ගියාට පස්සේ බ්‍රහ්ම පදාර්ථත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ මරණය පස්සේ හම්බෙන්න කියලා නමුත් මේක බලනකොට ගන්න පුළුවන්. එතකොට ශිකාගමේ කතා කරන කට්ටිය දෙයයන් දාසේ දැකයි කියලා ඉල්ල තියෙනවා. මුස්ලිම් කියන කට්ටිය දැකලා තියලා කියලා කියනවා. මේක තමයි මේ මේ නබි නායකතුමා ගල්ලේනේ භාවනා කරනකොට දැක්කේ ඒක තමයි පාතිමාට ඇවිල්ලා දවසින් දවස කිව්වේ දෙන්න මේක තමයි කුරාණේ ලිව්වේ. නමුත් අපිට කියලා තියෙන්නේ මීට පස්සේ අපොස්තල්තුමාට පස්සේ ආයේ ඒක දකින්න කෙනෙක් නැහැ කියලා නමුත් භවනා කරොත් ගන්න. කියලා හැම කෙනෙක්ම මේ කියන වේදනානුපස්සනාදී හම්බ වෙන මේ අවේදිත සුඛයට යනකොට තමන් ආධ්‍යාත්මික වශයෙන් ආගමික වශයෙන් හිතාහිටපු අන්තිම කෙලවරටපත් වුණා කියලා කතා කරලා තියෙනවා. උද්ධාර්ම ගැන දන්නේ කන කියලා කියනවා මෙතනදී විතරක් බුදුහමදු පරිසං වෙන්න කියලා කියනවා මේකට අපේ ආගමික කියන්නේ උපක්ලේශය කියලා. මෙයා කියනවා අන්තිමට සියලු ආගම් වල හමාරෙන් තමයි බුද්ධ ආගමේ භාවනා පටන් ගන්නේ. භාවනා කරන කෙනෙක් මේ අනිකුත් ආගම් වල වගේ මේ ආලෝකයක් දැක්කට ප්‍රීතියක් දැක්කට පස්සද්ධියක් දැක්කට සුඛයක් දැක්කට මේක ඔටුන්නක් කරගෙන පලන්දව ගන්න ගත්තොත් එතනම එනගා එතනම එරෙනවා. එතනම වලල්ලේ කැරකෙනවා. ඉතින් අද ලෝකේ භාවනා ලෝකේ මෙව පුඹලලා. මේවට අයිතිවාසිකම් කතා කරනවා. ඇත්තටම කියනවා නම් අයිතිවාසිකම් කතා කරන්න වටිනවා. මොකද සෑහෙන දුරකට භාවනා කරන්න තු මෙතෙන් යන්න බෑ. මේ විදිහට කියනවා නම් ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි පව කරලා මේ හරිනම් මම මේ කියන ක්‍රමේ හරිනම් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියක් කරන කතා කරන්නේ. ඉතින් නමුත් මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මේ අන්‍යාගමික කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන්. ඒ එංගලන්තේ කරේ ඇමරිකාදී කරපේ පරීක්ෂණයේ හැටියට අන්‍යාගමික කෙනෙකුට මේ සීල විසුද්ධිය ගන්න මේ චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකාවිතන විසුද්ධි පහු කරලා මේ කියන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ භාවනා කරන කෙනෙකුට සෑහෙන ළඟ. මම පෙන්වන්න හදන්නේ එතෙන්ද කියලා පටලවෙන්න පුළුවන් කියන. ඒක නෙවෙයි. මෙතෙන් යන්න පුළුවන්. ඊට පස්සේ මම ඇත්තටම හරියට හෙව්වා මම ළඟ තිබුණා ඒ කැසට් එකේ ඒක කොහොම හරි මම. ස්පේස් කරලා තියෙනවා. ඔයානේ යනකොට මට හොඳටම මතකයි ඒක පිළිබඳ අර්ථකථන දෙන ඒ විද්‍යාඥයෙක් නම ඩැනියෙල් බ්‍රවුන්. එයා කිව්වා මගේ පරිශ්‍රණයේ කිසිම අර්ථයක් නැහැ ආගම් අතර මේ වෙනසක් බලන්න මම මේ මගේ අදහස ප්‍රකාශ කරනවා විතරයි සම්බන්ධ වෙච්ච සීල් දෙනාට මම ස්තුති කරනවා නමුත් බුද්ධ ආගමේ බුදුහාමුදුරුව අපට කොච්චර ලස්සනට නැත්නම් බුද්ධ ආගමේ කොච්චර ලස්සනට මේ යන පාරිදි වේදනාන පස්සනා නොදැනගත්තොත් ලැබෙන හැම ලාභයකින්ම පටලවා ගන්න හැටි කොහොමද වෙන්නේ කියන එක කියලා. නිසා තේරවාදය කියලා කියන්නේ විශාල ධන නිධානය. ඒ ධන නිධානය අපි ප්‍රයෝජන ගන්න නම් අපි අත්දැකීම් ලබන්න ඕනේ. අත්දැකීම් ලබනකොට එහෙම හැම අත්දැකීමකම හොඳ නරක දෙකම තියෙන බව මතක තියාගන්න. මේ හොඳ නරක දෙක වශයෙන් දැනගෙන ඒක ප්‍රයෝජනවත් විදිහට ඉදිරි ගමන යන්න නම් මේ යහ දැක්ම අවශ්‍යයි. මේ පුලුල් දැක්ම එහෙම නැත්නම් අපි කියන සම්මාදිට්ඨිය අවශ්‍යයි. සම්මාදිට්ඨිය නැතුව මේ වේදනානුපස්සනාවේ සාර්ථකත්වයේ අනුව මේ ඕපාස ඥාන පීති පස්සද්දි පහුණාට පහුණාට පස්සේ ඒකේ ඇලිය ගත්තොත් මේකේ මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ කියන විදිහට තංච අජ්ජෝස තිට්ඨති එළඹ වාසය කරන්න ගත්තොත් নিমগ্ন වුණොත් දැසගත්තොත් මේක මගේ කියාගත්තොත් ඒකම උගුලක් බාටපත් වෙනවා. ඒකම පාශයක් බාටපත් වෙනවා. හැබැයි අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා ස්ථිරහණියක් කරන්නේ. කාලේ නාස්ති කිරීමක් කරනවා. මෙතන මේ තමන් ලැබපු අත්දැකීම පිළිබඳව අඳුර පාන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේ රාග නිශ්චිතව කටයුතු කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් සාරත් චිත්තෝ වේදේති කියන විදිහට ඒක පිළිබඳ රතියකින් යුක්තව වින්දනය කරන්න ගත්තොත් ඒක කස කැවි කස කැවි යනකොට කස කැවි ගිලා අඳුර සතියක් නැතුව මූල කර්මස්ථානයක් නැතුව අමාරු තැනකටපත් වෙලා ඊට පස්සේ කියනවා මං එක දවසක් මට මේක වුණා අනේ ඊට පස්සේ මට ඇති වෙච්ච මේකෙන් පස්සේ දැන් අවුරුදු 4ක් භාවනා කරා තාම බැරි වුණානේ ඉතින් යන්න කියලා කියනවා මං ඉතින් ගියා එක්ක එකට මං ඇඩියෙන් ආශා කරුවා එහෙම නැත්නම් තරහ වුණා එදායින් පස්සේ මට මේ භාවනාව හරියන්නේ නැහැ මට දැන් එදා ඒ වෙච්ච එක පිළිබඳව සෑහෙන සෑහෙන කනගාටුවක් තියෙනවා මම හිතන්නේ මම අභෞවිය කෙනෙක් වඩපත් වෙනවා කිසිම අභෞවියපත් කරනපත් වෙන්නේ නැහැ ඒක නම් පොළොවේ ඇති ගහලා කියන්නේ අපිට ඊගා චිත්තක්ෂණේ සතිමත් වෙලා මේ වේදනානුපස්සනාවේදී මේ හැමක් අහු වෙනවා ඒ හැම ඛණ්ඩ එපා එහෙම නැත්නම් කියන්න පුළුවන් හැම කහපන් උගුල ගස ගන්න හැම කහපන් හැමට තියෙන රසමස උනා හැබැයි මේක ඇමක් බව දැනගෙන මේක ඇතුළේ කොක්කක් තියෙන බව දැනගෙන ගිලින්න එපා හපලක. හපල කනකොට තේරෙනවා මේක ඇතුළේ කොක්ක තියෙනවා. කොක්කට අහුනොත් ගස. ගසපු ගම මාළුව ගොඩාවට පස්සේ මාළුවට තියෙන්නේ අපායක් තමයි. ඒ නිසා මේ මසවුල කණ්ඩෝනේ. මසවුල කනවා කියන්නේ භාවනාවට ඇති වෙන ප්‍රීතිය ප්‍රීති වශයෙන් අවබෝධ කරගන්න. සුඛේ වශයෙන් අවබෝධ කරගන්න. පස්සද්ධි වශයෙන් අවබෝධ කරගන්න. ඒක දැනගන්න ඕනේ මේ මේ දේ මේ පෙන්නන මායම මේ පෙන්නන දෙයට ආශා කළොත් අනිවාර්යයෙන්ම ගමන බාගයි අතරමං හම්බෙච්ච මේ කුණු රොඩක් ලොකු දෙයක් කරගෙන ඉදිරිය යන්න බැරි මම මේකටත් කියන්නම් මම හුඟක් වෙලාට ඉදිරිපත් කරන සාමාන්‍ය ගොඩේ නිදර්ශනයක් ඒක හැබැයි ගොඩෙත් නෑ හොඳට අර්ථකථනය කරලා බලුවොත් බලමු මේක මඩේ දෙයක් කරගන්න ගොඩේම නොවෙන විදියට අපි පරණ පොතේ තුනේ පොතේ කතන්දරයක් තියෙනවා මිනිස්සෙක් ගියයි කියලා කැලේට දර ගහක් කපා. මිනිස්සයා කැලේ යන්නේ දර ගහ කප කපා ඉන්නකොට මහන්සියට ගඟයිනේ පොරෝ විශ්ලා ගඟට වැටලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා වතුරට බයයි. ඒ මනසට හරි දුකක් ඇති වුණාලු මට තියෙන එකම රස්සාව මේ දරපලන එක. එකම පොරොවයි gedara තිබුණේ මේකෙන් තමයි යකුනේ අතපයල ඉස්සලා පොරෝ ගිහින් වැටලා තිනවා ගඟට. ඒකේ මනුස්සයන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඉසాత බැඳගෙන අඬලා තිනවා බුදුන් මේ මට වෙච්ච දේ මං කාට කියන්නද දැන් ගෙදර ගිහිල්ලා ගෙදර ගියාම ගෑණි කිව්වොත් බැනුනා. දරත් නැහැ, පොරවත් නැහැ. අඬ අඬ ඉන්නකොට ඒ ගහේ ඉන්න දීගන්නාසේ ළඟ තියෙන ගහක ඉන්න දෙවි කෙනෙකුට හිතනලු අනේ මේ මනුස්සයාට උදව් කරන්න ඕනේ කියලා ගමේ කාර්යයේගෙන මිනිහ පසිප්පිනේ හිටලා මොකද මනුස්සයා අඬන්නේ කියලා. අනේ හාලහමි බලන්නකො විචිදී මම මේකට දර කපලා ජීවත් වෙන මිනිස්සෙක් මේ දර කපන්න ආවිලා පොළොව පොරෝලේ ඉස්සලා ගියා ගඟට. මට ඉදිරියට මට හිතා ගන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ආ පොඩ්ඩක් ඉන්න මම මේ ළඟ ඉන්න කෙනෙක් නැත්තම් මං කැලේ දන් කෙනෙක් මං වතුරට බය නැහැ කියලා ගිහිල්ලා අර පොරෝ ගෙනත් දුනවලු රත්තරන් පොරවක් දුන්නා. අර මිනිස්සයා අර රාලාමිගේ මූණ බලලා කියලා අනේ රාලාමි රත්තරන් පොළවල් වලින් දරපගෙනවය මේක මට ඇති වැඩක් නෑ මට මේ මං අඬන්නේ මගේ යකඩ පොඩකට කියලා. ඊට පස්සේ අර දෙයයන් ආ හිතාගෙන තියෙනවා මේ මිනිස්සයා අවංක මිනිහෙක් කියලා ආයෙත් ගඟට බහින උනාවක් පෙන්නලා රිදී පොරවක් කරන් ඇවිල්ලා ඒක දුන්නා. ඊට පස්සේ කිව්වලු ඔයාට තේරෙන්නේ නැහැ මගේ වැඩි. මට තියෙන්නේ මේ දාර බලන පොරව. ඔයා මේ ගෙනත් දෙන්න හදන්නේ රිදි. මේක මට වැඩක් නැහැ. මිනිහා ඉසాత බැඳගෙන නටනවා. ඊට පස්සේ දෙයයන් ආසේ අනේ මේ මනුස්සයාගේ තියෙන අවංකම වෙලා ආයෙසරයක් ගිහලා අර යකඩ පොරවක් ගෙනාලා දුන්නාට පස්සේ ආර මනුස්සයාගේ මූණ උතුම්ම තාලෙට පිපිලා කියලා උඹ නම් බුදු කෙනෙක් අප්පා අද ගෙදර ගිහිල්ලා ගෑණිගෙන් බැනුම් අහන්න ඉන්න පුළුවන් කියලා පොරව අරගෙන ගෙදර ගියා. ඒකට දෙයියෝ කිව්වලු උඹ අවංක නිසා මේ පොරව දෙකක් ගෙනියපන් කියලා රත්තරන් පොරවයි රිදි පොරවයි මිනිහට දුන්නයි කියන කතාවක් තියෙනවා. මේ තකතිරු වහන්සේ ගමට ගිහිල්ලා කියලා තියෙනවා ගංගා අයිනේ මෝර දෙයියෙක් ඉන්නවා. ඒ දෙයියෝ මට රත්තරන් පොරවකුයි රිදි පොරවකුයි නිකන් දුන්නා. ඕක අහගෙන ඉඳලා තියෙනවා ගමේ ඉන්න කට්ට කයිරා ටිකේ හිමීන හැන්දෑයි කියලා කතා කරලා මස්සනවා කොයි හරියද ගඟ කියලා මනුස්සයත් කරපු දේ මිනිහා තරකපණ මිනිහ නෙවෙයි බොරුවක් ණයට ඉල්ලන ගිහිල්ලා ටික වෙලාවක් කප කපා ඉඳලා ගඟට පොරෝ විසි කරලා අර විදිහටම ඇඬුවලු අර මනුස්සයන් ආවා. දෙවියෝ වැළුවලු මෙතන මොකක් හරි කචල්යක් තියෙන කියලා දෙවියොත් ඇවිල්ලා මොකද කියලා අරසේ අර කියපු වචන ටිකම කිව්වා. කියනකොටම දෙයයන් ආන්සේ එදා විදිහටම ගඟට බැලලා රත්තරන් පොරෝ ගෙනත් දෙනකොටම අර මනුස්සය ගත්තා. දීවකලු උඹ කට්ටයක්. අර නියම මිනිහ රත්තරන් පොරව දෙනකොට එපයි කිව්වා. උඹ දෙනකොටම ගත්තා. ඒක නිසා ඵලයන් යන්න කියලා රත්තරන් පොරවත් නැහැ, කෙටි පොරවත් නැහැ බැලලා. එචා භාවනා කරනකොට රත්තරන් පොරව එනකොටම ගත්තොත් අර පරණ කෙටි පොරව කියන ආනාපානෙත් නැති වෙනවා. gedara යන්න වෙන්නේ හොම්බේ. උගව දෙනෙක් යන්නේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි නම් මේක තමයි ට්‍රැප් එක. මුළු ආසියා කරේම ආශාකරේක පැත්තක දාන්න. බටහිරම අද භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි සුව වීම සඳහා. දැනුම වැඩි කිරීම සඳහා. මතක ශක්තිය වැඩි කිරීම සඳහා. රෝග සුව කිරීම සඳහා මේ සේරම ට්‍රැක්ස්. යම් තැනක අපි මේ නෛර්යානික සී සද්ධර්මය නිවනෙන් මෙපිට ලාමක දෙයකට හේතු කරොත් මේ වචින ධර්මයේ වමතින් අල්ලන්න ගියොත් ධර්මයේ දෝෂයක් නෙවෙයි ආපිට කැපෙනවා අපිට කැපෙන. ඒකට දෙන ලනුව තමයි මේ වේදනානුපස්සනාවේදී භාවනා හරියන කෙනාගෙන් අහලා බලනවා උඹ අන්තිම ආනාපානෙට එනකම්ම මේ තියෙන මම පෙන්නන මොනම දෙයක්වත් මම මාගේ කියන්නේ නැතුව රත්තරන් වලින් රිදි වලින් දරපලන්න බෑ මගේ යකට පොරව දෙනකම් කියලා ඇඬුවොත් ඌට තුනම හම්බෙනවා. රත්තරන් පොරවත් හම්බෙනවා රිදි පොරවත් හම්බෙනවා යකට පොරවත් හම්බෙනවා. ඒක මේ ਸਰුවචනාංශයේ දේශනා කරපු අපි පහුගිය දවස්වල රිට්‍රීට් එකට ගත්තා පංසු දෝක සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකෙදි සඳහන් කරලා තියෙනවා අතරමැදදී ඒ යෝගාවචරයට විතක්ක වගේක් පහළ වෙනවා. වේදනාව වගේක් පහළ වෙනවා. ඒ විතක්ක සහ වේදනාවල පේන්න තියෙන තමන්ට අභිඥා පහළ වෙනවා. අනාගතය කියන්න පුළුවන් වෙන තියෙන දේවල් කීයට හැකි මැරිච්ච නායකයෝ ගැන කී හැකි වතු පිටි ගැන කී හැකි নানা ප්‍රදේවල් එනවා වගේ පේනවා. ඉතින් යෝගාවචරය නිවන ප්‍රාර්ථනා කරන්නේ නැතුව කටමැත දොඩවන තමන්ගේ ಗುಣ භාවනා ප්‍රතිඵල අනුන්ට කියාපාන. තණ්හාමාන දිටි නිස්සිත කියාපාන්න ගත්තොත් ඒ යෝගාවචරයට ඒකෙන් සමාධියත් තියෙනවා සත්‍යයත් තියෙනවා මූල කර්මස්ථානයත් නැති වෙනවා. අපි සාමාන්‍ය ලෝක විවහාරයෙන් කියනවනම් මාර බලවේග ඉනවා. මාර බලවේග නෙවෙයි Taman මේ යන ගමනේ પરමාර්ථ පිරිසිදු නැහැ. මේ භාවනා කරන්නේ රට්ටු භාවනා කරන ඉඳ ෆැෂන් එකට. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ නිවනෙන් මෙපිට තියෙන ලාමක දෙයක් අල්ලගෙන. එවැනි කෙනාට දඬුවම් කරන්නේ ඉල්ලන දේ දීමෙන්. දීපු ගමන් ඉවරයි. ඒක නිසා හොඳට මේ කායන ප්‍රශ්නවල වේදනාන ප්‍රශ්න යනකොට ගැරන්ඩියෙක් පොල් කටුහෙලකින් ඇදලා ගත්තා වගේ අපිව පරීක්ෂා වෙනවා. ඔබ ඇත්තටම භාවනා කරන්නේ නිවන් දකින්නද නැත්නම් සත්‍ය අවබෝධ කරන්නද එහෙම නැත්නම් මේ මග තියෙන ලාමක પરමාර්ථ සඳහාද කියලා. ඉතින් ඒ නිසා මේ විඳින් ඒ විදිහට සූක්ෂම වේගන සත්‍ය සමාධිය දියුණු වේගන එනකොට මේ බාගෙට ලාවට පෙන්වන මේ දේවල් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් ඒක ඒ පුද්ගලයාටම එක තැන කරකැවෙන සුලියක් වටපත් වෙනවා. ඉතින් මේකෙදී නියම ගුරුවරු කරන්නේ යෝගාචරයට කියලා දෙනවා කලින්ම කවදාකවත් භාවනාවේ ලැබෙන අත්දැකීම් අදි탁ෂීරෝ කරන්න එපා අව탁ෂීරෝ කරන්න. මේක හරිනම් ඕක නැවත නැවතී නැවත නැවත ඒම සඳහා කළ යුතු උපස්ථානය කරන්න නැත් කළ යුතු අපි කියන අනුග්‍රහය කරන්න මේ එකක් ආපුවම ඇයි මට මේකුනේ මේ මොකද්ද මේක මොකද්ද මේ උද්‍යප්පේ ඥානෙද මේක මේ සංඛාරූපේකාද මේක ධානයද කියලා කෑ ගහන එක නෙමෙයි තියෙන්නේ ඒ ක්‍රමේ ඒ හේතු සම්පාදනය තුලින් නැවත නැවත මේක වෙනවනම් අර තේරෙයි පළවෙනි සැරේ විශාල සිලිලාරයක් ඇතුව තමයි සිද්ධ වෙන්නේ ඒකම දෙවෙනි සැරේ වෙනකොට එච්චරම සිලිලාරයක් නැහැ. 3 4 5 6 7 වෙනකොට ඒක සාමාන්‍ය එදිනදා ජීවිතයේ හේතුඵල සම්බන්ධතාවයක් වෙනවා. අන්නේ එදාට යෝගාවචරය ඉන්න වඩා හොඳ තත්වයක මේක මොකද්ද කියලා තේරුම් ගන්න. නිසා ගුරුවරයාත් නරකයි අර පළවෙනි සැරේම වෙන එක මහා ලෝකෝට කුඹලා වෙනවා. හැබැයි කියන්න ඕනේ මේක Tamanට මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් බවට හොඳ මංගල දාසයක්. හැබැයි ශාසනය කියලා කියන්නේ මේ ආශේවන මාත්‍රෙන් නිවන් ලබන එකක් නෙමෙයි ආශේවති භාවේති බහුලී කරෝති කියලා සරුවත්නදී කියලා තියෙන මේ ආශ්‍රය කරලා මාදී කොහොඳට ඊට පස්සේ ඒ දේ නැවත නැවත වීම සඳහා ඒ පාරෙම යන්න. ඒ වෙලාවටම වාඩි වෙන්න. ඒ තනම වාඩි වෙන්න. ඒ ක්‍රමයේම කරන්. කරනකොට කරනකොට භාවනා කරනවා කියලා කියනවා. ඊට පස්සේ බහුලීගත කරනවා කියලා කියන්නේ ඒ අත්දැකීමම එකවර, දෙවර, තුන්වර, හතරවර, පස්වර, හයවර වෙනකොට අර තීරණ පටන් අරගනවා. මේකට ආසවුනොත් අධ්‍යෝත තිට්ඨිති කියන විදිහට බැසගෙන වාසය කළොත් ඒක උගුලක් වෙනවා. ප්‍රතික්ෂේප කෙරුවොත් ධර්මයට අගෞරව කරාවේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ දේ පවතිද්දි මූල කර්මත්තානත් එක්ක ගත කරන්නේ. මට ආලෝකේ පහළ වුණා හොඳයි. ඒ ආලෝකේ තියේදී ආනපනේ බලනවා. මට ප්‍රීතිපසද්දි පහළ වුණා. පළවෙනි සැරේ පහළ වෙනකොට ලොකු සිලිලාරයක් එනවා. ඒ වෙලාවේ ටිකක් මත් වෙන ගතියක් එනවා. නමුත් මේක නැවත නැවතනකොට බලන්න කියනවා ඒ සුබ ලක්ෂණ අසුබ ලක්ෂණ කොයි එක ආවත් අර මූල කර්මස්ථානත් එක්කන සාමාන්‍ය වේදනාව සම්බන්ධතාවයෙන් සම්මාදීත්‍ය පවත්නවා නම් Taman තේරෙන පටන් ගන්නවා මේ එන එන දේවල් කෙරෙහි ඇති ආකල්පය සංඥාව වේදනාවේ ශීඝ්‍ර පරිවර්තනයක් කරන එකම හත්තට සැරේ වෙනවා මේකත් විපරිණාම පස්සනාවේ ලකුණක් තමයි උදාහරණයක් වශයෙන් කියනවා ආනාපානදී එක දිගට බලනකොට ආනාපානේ විපරිණාමයක් වෙනවා. ආනාපානේ විපරිණාමයක් වෙලා රූප කායන පසනද වේදන පසනට යනකොට ප්‍රීති ඥාන ඕභාස පහල වෙනවා. ඒකම නැවත නැවත බලනකොට ඒකෙදී දක්ව බවතින ආකල්පේ තද්ද බල විපරිණාමයක් තියෙනවා. මේ විපරිණාමය බලන්න තරම් තලතුණකමක් නැතුව අර එන පළවෙනි එකේදී අර්ථකථන දීගෙන කෑ ගහගෙන අඬ හරපාන්න ගියොත් හැමත් එක්ක උගුල ගසගත්ත වෙනවා. එහෙම නැත්නම් ඒ රසමසූල කාලා උගුල ගස ගන්න නැතුව බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි Tamanට තේරෙන පටන් අරගන්නේ මේ වින්දට වේදනාවක් ආවට එන්න මුණත මතිනාකමෙන් අපිට හොඳ දනවලද කියන්නේ. ඒ වෙලාවට තමයි මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමෙන් තමයි අපි ආරක්ෂාව සාහිත කරගන්නේ මේක හීනයක්ද මේක මවාපෑමක්ද මේක භූත දෝෂයක්ද පාන්දු පිසාති ප්‍රේතයේද්ද එහෙම නැත්නම් බොරුවක්ද කියලා. කොටින්ම ගන්න තියෙන්නේ මේක මායාව. මේ හිත විසින් කරන මායාවක් ඕව ගණන් ගන්න එපා. උඹ අර පරණ පුරුදු කෙටි පොරව හම්බ වෙනකන් අඬපන්. පතරම් පාඩ දැක්කට සිටි පාඩ දැක්කට දැකපු ගමන් බාර ගන්න යන්න නරකයි. අන්න ඒ විදිහට යනවනම් මේ වේදනානුපස්සනාව හරීම මායාකාරී ධර්ම වංචනික ධර්ම සහ ෂට ධර්ම පිළිබඳව හරි ලස්සන අභ්‍යාසයක්. ඉතින් මේක ස්වයම්බුවණම් ගන්න බෑ. කිසි කෙනෙකුට භවනා කරලා හැප්පිලා ඔළුව තුවාල කරගෙන බණ අහලා ධර්ම සාකච්ඡා කරලා උපදෙස් සහිතව ලෑස්ති වෙලා ගියොත් නම් තේරෙනවා අම්මෝ මෙතනින් එහාට යන්න කොච්චර අමාරුද මේකේ තියෙන මේ ෂටගති නිසා මායාවී ගති නිසා නැත්නම් වංචනික ධර්ම නිසා ඒක නිසා මේ නාම ධර්ම දිගේ වැඩ කරගෙන යනකොට අපි නිතරම සමව වැඩ කරන පිරිසක් එක්ක ඉඳගෙන ඒ පිරිසට මේ අඳුර පාණ්ඩ නෙවෙයි ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටියට වාර්තා කරන්න ඕන. අහනගෙන සීබුද්ධියෙන් ආන්න ඕන. එහෙම නැතු එනකොටම රූපන් දිස්වා සති මුට්ටා පේනු මිත්තම් මනස කරෝති කියනක එන්නකොටම ඒ රූප ධර්මය අසතියෙන් යුක්ත වානපනේ පාවා දීලා මේකටම ඇලීගෙන ඒක ප්‍රිය නිමිති මෙනෙහි කරන්න පටන් අරගත්තොත් සාරත් චිත්තෝ වේදේති. ඉතින් ඒකට හිත රතියක් ඇති කරනවා. මේ කාම රතිය නෙමෙයි මේ කියන්නේ. මේ නිර්ාමිෂ සුඛයට ඇති රතිය. සාරත චිත්තෝ වේදේති තච්ච තංච අජ්ජෝත තිතේකට බැසගන්න. බැසගත්තට පස්සේ වෙන්නේ අර කිතුල් පිත්ත උඩ ඉන්න බව මතක නෑ මිනිහට ඒක උඩ පියවර මනින්න ගියාම කිතුල් ගහෙන් ඇදගෙන වැටලා මැරෙනවා. මම දැනගන්න ඕනේ මේ පියවර මනින්න තැනක නෙවෙයි පොළවේ නෙවෙයි ඉන්නේ දැන් උඩක. මෙතන මේ බිම පියවර වන්නා වගේ කිතුල් පිත්ති පියවර මනින්න නරකයි කියලා ඉතින් ඒක පැත්තකින් බලනකොට ගුරු ඇසුරක එහෙම නැත්නම් මේ අපි කියන සකච්ඡාවක නැත්නම් sannivedanaයක තියෙන වටිනාකම කායानुපස්සනාවට වැඩි නැත්නම් රූප ධර්ම පිළිබඳව මේක වැදගත් නෑ කියන්නේ මම වැදගත් තමයි නමුත් තම සූක්ෂම බලපානවා වේදනානුපස්සනාව මිටදී ටිකක් වැඩි සූක්ෂම බලපානවා සංඥා ඒක අපි ලබන සුමානෙට කියමු ලබන භාෂාවට කියගමු ඒ නිසා මේ වේදනානුපස්සනාව පිළිබඳව මේ තියෙන කටයුත්තේදී මේ ශාසනයෙන් තොරව කියන බුද්ධ ශාසනයෙන් පිටව තනියම කල්පනා කළා කිසි කෙනෙක් කවදාකවත් මේ මාර්ගය අමාර්ගය දෙකෙන් <clears throat> මාර්ගය තෝරගන්නේ කියලා නම් හිතන්න මෙපා හිතන්න මෙපා ඒ තරම්ම මේක සංකීර්ණයි මොකද අපි හිත හැමදාම සැපසොයන හිතේ තියෙන සැප පිළිමින් අසාධාරණේ හෝ කරනවා අධර්මයේ හෝ කරනවා. හැංගිලා හෝ කරනවා. ඒක හොඳටෝ මායя දාන. ඒ නිසා භාවනා කරනකොට සපත් දුන්නාට පස්සේ හැම කිලපු මාළුවා වගේ ගසලා ගත්තට පස්සේ තේරෙන්නේ වතුරෙත් නැහැ. ඊට පස්සේ ඉතින් ගොඩ නලියන එකයි වෙන්නේ. ඒක නිසා ඔය මගේ ආංගුත්තරනිකා වගේ තැන්වල සර්වඥයන් සඳහන් කර කියනවා අසාරී ධාරමකිනෝ ධාරී චාසාර දස්සිනෝ තේ ධාරණ්ණාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා අනේ සාරේ අසාරේ ගන්නවනම් සාරදේ සාරේ වශයෙන් ගන්නවනම් උන්දට කවදාකවත් ලෝකේ මේ සාසනික සාරයක් නම් අත්දකින්න වෙන්නේ මොකද සංකල්පය මේ ප්‍රයත්නේ නිවන සඳහා නෙවෙයි. ඉන් මෙබිට තියෙන එක්ක බයක. එහෙම නැත්නම් මේ රෝග සුව කරා. එහෙම නැත්නම් මේ මතක ශක්තිය වැඩි කරන. එහෙම නැත්නම් ලස්සන වෙන්න. එහෙම නැත්නම් වයසට නොයන. මොනවා හරි ලාමක සංකල්පයක් ඉදිරියෙන් තියාගත්තොත් සාරේ විනෝත අසාරේ ගන්න. ඒ නිසා තංජකෝ අසුතතෝ අසුතෝතෝ පුතඥනස්ස තම්පජානම් පජානාති. බුදුබණ නාම පුතඥයට මේ සාරේ අසාරේ දෙකේ මාර්ගය මාර්ගයේ දෙකේ මාර්ගය වෙනුවෙන් අමාර්ගය අතහැරීමේ බණ ඇහිලා නැත්තම් ඒ පුද්ගලයාට කියන්නේ අන්ධ පුතඥය කියලා අසුතවත් පුතඥයා අසුතෝතෝ පුතඥනස සමාධි භාවනා නක්ඛීති වදාන. උන්දර කවදාක සමාධියක් නම් හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාතු කියනවා. ඒකද හම්බෙන හම්බෙන සමාධිය අවැඩ පිණිසිෂ්ටි. සමාධියෙන් හම්බෙන හැම දෙයක්ම උපක්ලේශයක් වඩපත් වෙනවා. ඒවා ඒ වෙනුවට සාරං සාරතෝ ඤත්වා අසාරං චේව අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. යම් කිසි කෙනේ සාරේ සාරේ වශයෙන් දන්නවනම් අසාරේ අසාරේ වශයෙන් දන්නවනම් උන්ද කවදාරි සාරයට යනවායි. මොකද යාගේ සංකල්ප හොඳයි. මිච්ඡාදික්ක මිච්ඡා සංකප්ප අරියස්තන් මාර්ගයේ පෙළ ගැහිලා තියෙන එහෙමයි. හරි සංකල්ප හරි දෘෂ්ටියකින් පළල් දෘෂ්ටියකින් පුළු දෘෂ්ටියකින් සම්‍යක් දෘෂ්ටියකින් ඥාන ඒ දෘෂ්ටියෙන් ඇතිකන ඊගා ඵලය තමයි යහ කල්පනාව. යහ සංකල්පය. පුළු සංකල්පය ඒ සංකල්පයේදී සුතමේ ඥාන ඉතාවලකට. නැත්නම් බුද්ධෝත්පාද කාලෙක ඉන්නේක වටනාවේ. ඒක නිසා බුදුහාමුදුරු මේක හොඳ ලස්සනට කියලා දීලා තිනවා මෙන්න මෙතන බොරු වලක් කියනවා. ඒක කාමසුගල්ලි ගානේ පැත්තට යන කට්ටිය වැටෙනවා. මේ පැත්තේ බොරු වලක් තියෙන එක අත්මිල කියලා මතාන යෝගනයි කරනවා. උඹලට යන්න තියෙන්නේ මැද මාවතේ. මැද මාවතේ ගියොත් පටල වෙන්න දෙයක් නැහැ කියලා. ඒක පෙන්වලා දීලා තියෙනවා හරියට යුද උපක්‍රම මාර්ගික යනකොට මේ පැත්තේ මේ අනතුරයි මේ පැත්තේ මේ අනතුරයි මෙන්න මේ පාරෙන් ඵලයන් කියලා ඔය නිදන් වදුරු ලියනකොට ලියන්නේ. ආනේ මේකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක තනියම භාවනා කරන අයට හොඳ අභියෝගයක්. අභියෝගයට අනතුරක්. මම මේ බය කරන්න හදනව නෙමෙයි. මම කියන්න හදන්නේ අපි ථේරවාදී මේක මැප් කරලා තියෙනවා. මේක හරියටම පෙන්නලා දීලා තියෙනවා. අර කම්පියුටර් ගියානකොට එක එක ඩයලොග් බොක්ස් තියෙනවනේ මේක කරුවොත් මේක වෙනවා මේක විදුවොත් මේක කරුවා කියලා මම හිතන්නේ නෑ වෙන කිසිම සාසනයක මේ තරම් ලස්සනට හිතක් මේ විසුද්ධියට පත්තන එක ප්‍රස්ථාරගත වෙලා තියෙනවා මේ තරම්ම ලස්සනට ප්‍රස්ථාරගත වෙලා තියෙද්දි තමයි මේ කට්ටිය ෂෝට් කට්ස් වලට මේ ෂෝට් කට්ස් වලට යන්නේ මොකද නිවන නෙවෙයි પરමාර්ථ කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඇත්තට අභියෝග කරන්නත් බෑ. ඒකට බනින්න හොඳ නෑ. මොකද හේතුව ඔය මිලින්ද ප්‍රශ්නේ ලියාපු වෙලාවේදී ලියන්න හේතු වෙච්ච ඒ නාගසේන මහරතන් වහන්සේ අන්තිමට මේ මිරෙන්ද රජුරවන්න දෙනවා බුද්ධම ලස්සන උත්තර. ඒ රජුරුත් ලෝකෙටම ප්‍රසිද්ධයි වාදෙට. ඒ නිසාමයි හොයාගෙන ඉන්නේ මේ ආම්දුරන්ට යමක් තේරෙනවයි කියලා වාදෙටයි එන්නේ. ඒ දෙන්නගේ කතාව විතරනේ ඔය පුරුද්දපත්ති. ඒක තැනකදී මේ මිලිඳු මහරතන් වහන්සේගෙන් අහනවා මේ මේ නාගසේන මහරතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජතුමා ඔබ වහන්සේ මේ වගේ විචක්ෂණ බුද්ධියක් නැත්නම් මේ වගේ પરමාර්ථයක් හරියට තෝරගන්න නැත්නම් මේ එල්ලේ හරියට පිරිසුදු කරගන්න පැවිදි වෙන්න ඉස්සෙල්ලමත් પરමාර්ථය පිළිබඳ හැඟීමක් තිබුණා. මම මෙතෙන් යන්නේ කියන එක પરමාර්ථය දැනගෙන ඉතර කියලා කියන කවදාකවත් නැහැ. ඉතින් එහෙමනම් කොහොමද මේ උත්කෘෂ්ඨ වූ විශිෂ්ට પરමාර්ථය අසාරේ පැත්තක දාලා සාරේ තෝරගන්න උපහන්සේ පෙරදක්මක් නැතුව කොහොමද ගියේ කියලා. ඊට පස්සේ ගියගෙන මම අවුරුදු 17 13 14 කට අම්මා හතර කේන්දරේ පාළුවයි කියලා පන්සලට බාර දුන්නා. එහෙම නැතුව මේ මහාන වෙනවා කියන එක දැනගෙන මං ආයෙ ලොකු අම්මෝ කතා කරලා කිව්වා අතු ගාපන් කියලා අතු ගෑවා. පහුවෙන්ද පඩික්කම හොදු මං කිව්වා හේදුවා. ඊට පස්සේ මම මේ පොත කියවපන් කිව්වා කිව්වා. පැවිදි වං කිව්වා පැවිදි වුණා මං දන්නේ නැහැ. ඊට පස්සේ උපසම්පදා වෙන එක උපසම්පදාව. ඕකත් කරලා ගානක් ගියාට පස්සේ තමයි කිව්වා තේරුනේ මට මේ පැවිද්ද තියෙන්නේ භාවනා කරන්න. ඒ භාවනා කරන්න මේ භාවනා කියන්නේ මොකටද කියලා? කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි මේ පරමාර්ථය පරිණාමයකටපත් වෙන තැන. මේක තමයි මේ කියන මේ මේ පරිණාමයේ වර්ගඵලය මෙතන එන්නේ කියන්නේ. සාමාන්‍ය පරිණාමය නෙවෙයි. පරමාර්ථයක් පරිණාමයටපත් වෙනවා. අපේ ලෝකේ තියෙන හැම දෙයකම පරමාර්ථය ස්ථිරයි. ඒකට යන්නයි ක්‍රම කියන්නේ. මේක නෑ. පරමාර්ථය පරිණාමයටපත් වෙනවා කියන එක තමයි අනිත්‍යතාවයේ තියෙන විශිෂ්ටතාවය. ඒක එහෙමනම් අපි පටන් ගන්නකොට අන්ධ භූතයි. මේක හොඳ ලස්සනට ලස්සන කියලා කියන්නේ ඊ타මත්ම දාර්ශනිකව ඔය සතරමිනිස සූත්‍රය පෙන්නනවා සීල විසුද්ධිය කරන වෙලාවේදී අපි අවසාන කියන මේ විසුද්ධියවත් නිවනවත් මොනවක්ද සීල විසුද්ධිය ඔය ගිහිල්ලා චිත්ත විසුද්ධිය හේතු කරලා නැතක චිත්ත විසුද්ධිය ගිහිල්ලා මේ ditthi විසුද්ධියට නැතක එකින් එකේ රිලේ රේස් එකකින් ගිහිල්ලා තමයි අවසාන ඵලයට යන්නේ ඒ නිසා දිග්ගටෝම නියතමානී දිගටම පුළුල් මනසක් ඇති වෙනවා. දිගටම දැනගන්න ඕනේ මොනම දෙයක් හරි ඇල්ලුවා නම් අල්ලපතන නතර වෙනවා. දිගටම අනාත්මයට ඉඳ කියන්න ඕනේ, අනිත්‍යට ඉඳ කියන්න ඕනේ, දුකට ඉඳ කියන්න ඕනේ. වෙන දේ තුල තමන් කරා පැමිණෙන මේ කායන පසන වේවා, වේදනන පසන වේවා එන දේ තුල විපරිණාමත්වයේ මිෂ මම මේ අසවල් ඥාණයටපත් උනා. මං අසවල් මේ මාර්ගඵලයටපත් උනා. අන්නම් මනං කියලා කොයි එක ඇල්ලුවත් නිමිතිගත කෙරුවොත් ඒක නිමිත්තට ගත්ත ගමන් ඒක කොක්කට ඒක හරියට දැනගන්න ඕනේ උරගේ හැව හලන්න වගේ කියලා. උරගයා යම් මට්ටමකට හනනකොට හැව හලලා දාන. ඊගාවට එන හැවත් හැලෙනවා. ඊගාවට එන එකත් හැලෙනවා. මේක නැතුව අරක ඉන්නේ නැහැ. ඊගාවට මේ හලපු හැල සවුත්තුයි දැන් තියෙන්නේ කොහොඳයි කිව්වනම් ඕකටම හෙට කියන්න වෙනවා ඊගාට එන එක හොඳයි මේක හරිනේ කියලා. මේක පුළුවන් මිනිස්සයාට කරන්න නමුත් මිනිස්සයා හරීම යන්න කනගාටුයි දෘෂ්ටිගත අදානගාහි දුප්පටි නිස්සකි මේ මම මෙයා මම මේකයි කියලා ඒක රැකගන්න ඊන් සම්ප්‍රදාන කූල ගතිය රැකගන්න අයියෝ කරන මහන්සියක් මම අසවලයි කියලා. මේ දේ මගේ කියලා. නැත්නම් දෙයකින් මාව නම්බු කරගන්න, නවගේ නරදේ නම්බු කරගන්න. මේ හැම එකකින්ම වෙන්නේ නිමිති ගැනීමක්. මම කියනවා මම දන්නවා පැහැදිලිවම අපි ලෝකේ පුරවැසිකමක් ගන්න, පියෙක් වෙන්න, මමක් වෙන්න අපි යම් ප්‍රමාණයකට ඒ ඒ චරිත රඟපාන්න ඕන. නමුත් මේක මතක තියාගන්න නාටකම චර්චයක් පමණයි. දකින්න හීනයක් පමණයි. ඔක උච්චතරම කරට ගත්තොත් එම් වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඒකට අවු වෙනවා. අහුණාට පස්සේ බුදුහාමුදුරන්ටත් ගොඩ ගන්න බෑන්නේ එකයි එකේ තියෙන භයානක. මේ නිසා මේ කායනුපස්සන වේදනානුපස්සන අතර වෙනසෙදී මේ යහ දැක්ම නැත්නම් ආර්යෂ්ඨ මාර්ගයේ තියෙන පුළු දැක්ම එකෙන් ඇතිවෙන මේ යහ කල්පනාව නැත්නම් සම්මා සංකප්ප කියන දෙයට බුදුහාමුදුරට වග වේ. දැන් කියනවා මම මේක ඇතිකරන්නයි මේ බුද්ධත්වයටපත් උනේ. ඒ නිසා කරුණා කරලා සීලයක් රකින්න භවනාවක් කරන්න දෘෂ්ටිය සකස් කරගන්න සකස් කරන හැම වෙලාවෙම බුදුහාමරන්ට අහුම්කන් දෙමින් අහුම්කන් දෙමින් ධර්ම සාකච්ඡා කරමින් කරමින් කරමින් සීල් රකිමින් රකිමින් රකිමින් නැත්තම් සීල අනුග්‍රහ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ කරමින් කරමින් සමාධි ප්‍රඥා වඩන්නේ. ඒකට අපිට තේරෙනවා අපි නිතරම වෙනස් වීමට කැමති. එනත්තම් වෙනසකට යන්න තරම් පුළුවන් මනසක් ඇතුව යන්න පටන් අරගත්තොත් බලන්න ඒ කියන මේ විවෘතතාවය තුල ඥාන පරිමේ ભેදයක් වෙනවා. ඒ ඒ විවෘතතාවය තුල පැවිදි උපවිදි ભેදයක් තියෙනවා කියලා. අවසානයේ අහයි අහන්න ඕනේ අනිවාර්යෙන්ම අහන්න ඕනේ. ඔය බෞද්ධ බෞද්ධ ભેදයක් තියෙනවා. කිසිම නැහැ. නික සාමාන්‍ය වශයෙන් කිව්වොත් පහුගිය අවුරුදු 20 ඇතුළත 30ක් ගන්නකො ඒ 30 ඇතුළත ලෝකයේ මේ සතිය පිළිබඳව භාවනා පිළිබඳ යම් පුනරුදයක් තියෙනවා. සතුටට කාරණා. ඒ පුනරුදය ගත්තොත් ලෝක ජනතාවගෙන් කී දෙනෙක් අලුතෙන් සතියට භාවනාවට පෙළඹුණාද බෞද්ධයන්ගෙන් කී දෙනෙක් සතියට භාවනාවට පෙළඹුණාද කිව්වොත් මම හිතන්නේ ලොකු වෙනසක් තියෙනවා බෞද්ධ කොච්චරක බෞද්ධ වෙන්න හදනවා මිසක්ක බෞද්ධයන් අතර සතිය වඩන ප්‍රතිශතය බොහෝමත්ම සුළුයි ලෝක ජනතාවගෙන් සතිය වඩන ප්‍රතිශතයට එක බලනකොට මම හිතන්නේ ලොකු වෙනසක් දකින්න බැරුවා වගේ ඒ මොකද හේතුව අපි මේ ආගම තුළ හිර වෙලයි ආගම ගරුකල යුතු දෙයක්. ආගමෙන් තමයි අපි මෙතෙන් දෙනකන් ආවේ. නමුත් අපි මතක තියාගන්න එක හැලක්. ඒක හැලෙනවා. ඒක ධර්මයට හැලෙනවා. ධර්මයට යනකොට ආගමට නිඳ කරන්නත් එපා. ආගමෙන් ආඩම්බර වෙන්නත් එපා. ඒ කරන අයට හිංස කරන්නත් එපා. නමුත් ධර්මයට යනකොට අර වගේ එනේන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තිය මනුස්සයා තුළ පමණක්ම තියෙන මේ සුවිශේෂී ලක්ෂණය තියෙන මනුස්සයාට විතරක් අපිට කියන්න පුළුවන් යෝගාවචරයයි. භ්‍රමචාරියයි. එහෙම නැත්නම් භාවනාකාරයයි කියලා. එහෙම නැත්නම් ඒ ලැබෙන මොනම ඵලයක් හෝ අල්ලගෙන නිමිති ගන්න ගත්තොත් මේ වේදනා දිගේ හරි පටලවිල්ලකට පටලව. මේ වේදනා දිගේ පටලවන්නේ අර ඇත්තටම දෙයියෝ නරක මිනිහෙක් නෙමෙයි නමුත් අර රත්තරන් පොරෝ දීලා බලනවා ගන්නව නම් බොරු. රිදි පොරෝ දීලා බලනවා ගන්නව නම් බොරුව. නියමයකට පොරෝ ගන්න නම් තුනම දෙනවා. ඒක නිසා අපි ඒ භාවනා ජීවිතේ භාවනා පාරිභාෂික શબ્දමාලාවේ කතා කරනවා නම් ආනාපානස්තිය භාවනා කරනකොට සැප වේදනාවක් ආවයි කියලා නම්බු කරන්නේත් නැතුව දුක් වේදනාවක් ආවයි කියලා භාවනා අතහරින්නේ නැතුව සැප වේදනාව දැනනකොට කොහොමද මට ආනාපානෙ වැටෙන්නේ ප්‍රියවද හීනවද ප්‍රණීතවද දුක් වේදනාව වැටෙනකොට මට ආනාපානෙ වැටෙන්නේ හීනවද ප්‍රණීතවද නැත්නම් ආනාපානෙ විතරක්ම සැපෙන් දුකින් තොරව දකින්නකොට මම දකින්නේ හීනවද ප්‍රණීතවද කියලා හැම වෙලාවටම අර යකඩ පොරොවම ඉල්ල ඉල්ල අඬන ගියෝ. ආනාපාන දිගෙම ගියොත් හරි හිමීට ගතියක් තියෙනවා. මහා කම්මැලි වගේ තේරෙනවා. මොකද්ද අඩුපාඩුවක් තියෙනවා වගේ තේරෙන නමුත් සංකරතයි. සංකීර්ණතයි නේ සංකීර්ණතයි එන්නේ මේ අදි බලාපොරොත්තු. අදි තක්ෂේ. එහෙම නැත්නම් අන්ධහැර කරන කියාපෑම් නිවන වෙනුවට මේ පිට තියෙන දෙයක් පරමාර්ථ කරගෙන යන්න පටන් ගත්තොත් මේ වගේ දියසුලිය ඇති කරනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ. අපි බුද්ධ ශාසනයක වැඩ කරන්නේ අපි ශද්ධාවකින්, සීලයෙන්, යහ කල්පනාවකින් යුක්තව කටයුතු කරනකොට දැන් අපිට පාර හිතෙලා තියෙනවා නම් අහුවෙලා තියෙනවා කියලා හිතෙනවා නම් මේ සත්‍ය වගේ දෙයක් ඒක ඒ අපි ගත කරන ජීවන රටාවේ හැටියටම තහවුරු ලබා ගන්න දෙයක්. ඒක උනාට වැඩි ඉක්මන් කරන්න යන්න එපා. උනාට වැඩි ඇක්සලරේට් කරන්න යන්න එපා. එහෙම කරගෙන කරන ගියාම මේ සතිය වගකීම් බාරගත්තට පස්සේ සතිය අපිට කියලා දෙයි නොසැලෙන මනස තමයි සතියේ තියෙන උත්කෘෂ්ඨ භාවය. අෂ්ටලෝක ධර්මයේ නොසැලීම කියන උපේක්ෂාව තමයි සතියේ ಗುಣ ಗುಣ මනින මිම්ම. ඒ නිසා පීතිරට යන්න යන්න යන්න උච්ච සැප ලැබුණත් උච්ච දුකක් ලැබුණත් කීර්තියක් ලැබුණත් අපකීර්තියක් ලැබුණත් කොයි දේ ලැබුණත් නොසැලෙන මනසකට ඇති කරන්න යන්න පුළුවන් නම් මේ වේදනානුපස්සනා කොටස මම හිතනවා හුඟක් වැදගත් වෙනවයි කියලා යෝග ජීවිතයකට. නමුත් ඒක පොත් කියවලා විතරක්ම ගන්න බෑ. භාවනා කළා විතරක්ම ගන්න බෑ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා පොත් කියවන්න නැතුව භාවනා නොකර ගන්නත් බෑ. මොකද මේ ඔක්කොම ගන්න පුළුවන් වෙලාවේදී ඒක අපිට හම්බවීම අපි පෙර කළ පින අන්නේ අවස්ථාවේදී යම් වෙලාවකට ඒ හරි පදම හරියට කඹේ ඇවිදිනු ගන්න සමබර භාවය ගත්තොත් තේරෙවි මේක විතරක් කාටවත් දෙන්න බෑ. ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් අත්දැකලා පස්සේ කවදාකවත් කෙනෙක් එක්ක ඒක කොමියුනිකේට් කරන්න බෑ. එහෙම නැත්නම් ඒක sannivedanaya කරන්න බෑ. මොකද ඒක මනසෙන් මනසට සිදුවෙන දෙයක්. වෙන විදිහකට කියනවා ඒක උනාට පස්සේ පරණ මිනිහා නෙවෙයි. මේක තේරුම් ගත්තට පස්සේ පරණ මිනිහා නෙවෙයි. සම්පූර්ණ හැවහලපු සතෙක් වගේ අලුත් පරිණාමයක් සිදු වෙන නිසා කියන්න පුළුවන් මේ වේදනානුපස්සනා තේරුම් ගැනීමත් එක්ක මේ මනුස්සයා ඉස්සල්ලාම වතාවට තමන්ගේ රුචි අරුචිකම් පිළිබඳව පාවා දීම පටන් ගන්නවා. නිකන් හරියට කලලෙක ස්නායු පද්ධතිය වැඩ කරන්න පටන් කරගත්තට පස්සේ මමට තේරෙනවයි කියනවා දරුවා දඟලන. එදෙන්න වෙනකන් කලලේ වැඩෙනවා දන්නේ නැහැ. අම්මා දන්නේ නැහැ බඩ ඇතුලේ දරුවා පණ තියනවද නැද්ද කියලා. නමුත් කලලෙට ස්නායු ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත පස්සේ අම්මට තේරෙනවා මේක බඩ ඇතුලේ ඉඳලා අම්මට පයින් ගන්න. ඒ වගේ තමයි වේදනන වසනාව තේරුණා ගත්තට පස්සේ තමයි මිනිහට තේරෙන පටන් අරගන්නේ මම මෙතෙක් කල් ගෙනාවු රුචි අරුචිකම් මතිමතාන්තර පාඩු නෑ මෙතෙන් දෙනකන් ඇත්ත. නමුත් මින් ඉදිරියට මම මේක කැපකරන්න ලෑස්ති. මම මේ කැප කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි සද්දේය වස්තුන බුද්ධ ධර්මයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සහ සීල ඉදිරිපත් කරගන්න. ඒකෙදී සතිය යුක්තව මේ සමීකරණය දැකලා වේදනාව කියන්නේ විඳවීමක් හිතවිල්ලක් නෙමෙයි මනෝ විකාරයක් නෙමෙයි කාගවත් සුභාශිංසනයක් නෙමෙයි Tamangeම අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගෙන යනවනම් ඔය 2600 පරණ ධර්මය අපිට මේ ජීවිතේ නැත්නම් මේ ගත කරනකොටම අත්දැකීම් වලින් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයට ලං කර ගන්න පුළුවන්. ඒ ලං කරනකොට මම අර කලින් කිව්ව එක නැවතත් කියන්නේ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ. අලුත් වෙනවා අලුත් වෙන්න පටන් ගන්නවා. එදාට තමයි අපිට තේරෙන්නේ බුදුහාමුදුරන්ගේ දෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණ. නාචය අතරපත් වුණොත් ඒ මනුස්සයා අඹල මිසක්. එමන්ස තමන්ට ඕන විදියට අඹනවා, මකනවා, කෝවේ දාලා උණු කරනවා. ආන්නේ උණු කරන්නේ නැතුව මේක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ බුදුදානංශගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට අපි කුඹලයකට අහුවෙච්ච මැටි පිටක් වගේ වෙන්නේ කියලා බුදුහාමුදුර කියලා කියනවා. කුඹලයි කියලා කියන්නේ මැටි වලන් හදන මිනිහ. ඊමණසේ හැඩ දාලා සුරල් දාලා හදන්නේ මැටි වල ගල් කැට නැතුව හොඳට පදංගලා තිබුණා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ධර්මයේ අපි අඹනකොට අපි වැඩ කරන්න ඕනේ කුඹලට අහුවෙච්ච මැටි පිටවල. එතකොට ධර්මයේ විසින් අපි ලස්සනට හොඳට නැවුණු වළං හදලා ගෙනත්. ඒ සඳහා අත්‍යවශ්‍යයි මේ කියන නිර්හංකාර භාවය, ඒ වගේම ධර්ම සාකච්ඡා, කල්යන්න මිත්‍රන්ගේ ඇසුර, තමන් භාවනා කරන දේ, ඒ වගේම අපේ පරමාර්ථේ පවා විපරිණාමයකට ලක් ඒ විපරිණාමයට ලක්වීම ගමනේ පරමාර්ථයට කරන නිග්‍රහයක් නෙවෙයි. ඒක බුදුහාමුදුර අපිට පෙන්ලා දීලා තියෙන දෙයක්. ඒ නිසා හැම පරියන්කයකදී මේ කායන පස්සනාවේ සිට වේදනාන පස්සනාවට මාරු වෙන දේ දැක්කානම් අත්දැක්කානම් ඒ පරියන්ක සාර්ථකයි කියන්න පුළුවන්. එවැනි පරියන්ක වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයා දිගින් දිගටම ඒ චිත්ත විසුද්ධි ක්‍රමයට හෝ ඥාන වර්ධනයේ දිකට යනවා. ඒක කවදාකවත් ඔබ ඔබ බලන්න ඕන කමක් නැහැ. අවශ්‍ය හේතු කර්ම දුන්නා ඒ ඥාන වර්ධනයේ සිදු වෙනවා. ඒක මේ මං ඉන්නේ කොයි ඥානයේද මනින්ද කරන්න ගත්තොත් වෙන්නේ මොකද්ද? ගමන බාබ. අතින් එහෙම මාර්ගය මාර්ගය දෙක පටලවා ගන්න නැතුව යහ දෘෂ්ටියක් යහ කල්පනාවක් ඇතුව මේ ගමන කරගෙන යන්න මේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දව නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා. අපි සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.